අවසරයි කරුකටයුතු ස්වාමින් වහන්සේ මෑණිවරුනි ශද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද ධර්ම දේශනාව සඳහායි කාලය එළඹිලා ඉන්නේ ඉති සීලු දනා ඒ සඳහා tempත් වෙලා සාදුකාරයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්ස තේසං විතක්ඛානං අසති අමනසිකාරා ආපජ්ජතෝ යේ පාපකා අකුසලා විතක්කා චන්දුප සංහිතාපි මෝ දෝසෝප සංහිතාපි මෝහෝප සංහිතාපිතේ පහියන්ති තේ අබ්බතං ගච්ඡanti තී කරුකටයුතු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඉදිරියෙන් තියාගත්තයේ වටිනා සූත්‍රය සාරවත්න දේශිත විතක්ක සංධාන සූත්‍රයේ දැන් අපි මුල හරිය ගෙවම් කරලා මැදටයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතන ඒ සම්බන්ධ වෙන පරෝය නැත්නම් ඒ පුරුක පසු කාලීන සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම් කළා තියෙන්නේ අසති පබ්බය කියලා. අසති පරෝය කියලා. ඒකට තුඩු දීපු සරුවචනාංශගේ වචන තමයි අසති අමනසිකාරං ආපජ්ජත් ආපජ්ජිතබ්බං කියන එක. යම් තනක් තියෙනවා භාවනාවේදී නැත්නම් අපේ හිත පිළිබඳව තේරුම් ගැනීමේදී කැමති වෙන්නේ නැති දුරු කරන දුරු කළ යුතු ඒ පාපක විතක් එනකොට ඒ පිළිබඳව මෙනෙහි නොකර සිටීම සහ සතිය නොදා සිටීම උපක්‍රමයක් කරනවා. ඒ සතිය නොදා සිටීමට අසතිය නම් කියන අතර මානසිකාර්ය මෙනෙහි කිරීම නොදා සිටීමට ආමනසිකාරය කියලා කියනවා. ඒ නිසා අසති ආමනසිකාරය කියලා ශරුවචන් වහන්සේ නම් කරන මේ පර්වයට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා අසතිපබ්බය කියලා අසති පර්වය කියලා කෙටියෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි ඊයේ දවසේ නැත්නම් ඊයේ දවසේ හතරවෙනි අංකය වශයෙන් පවත්වපු මේ ධර්ම දේශනාවේදී තේරුම් ගත්තේ අපි කොහොමද ඇයි අසත්‍ය අමනසිකාරය හරහා ඒ අනවශ්‍ය පාපක අකුසල ධර්ම ඒ කියන්නේ චන්දුප සංහිත කියන්නේ කැමැත්ත ආසාව සහිත දෝසුප සංහිත අමනාපේ තරහව සහිත මෝහප සංහිත මෝහ මෝහය කරන මත් කරවන අවිද්‍යාවට තුරු දෙන නොදැනීමට තුරු දෙන ඒ විතක්යන් අපි කොහොමද පහියන්ති අබ්බත්තං ගච්ඡanti කියන විදිහට ප්‍රහාණය කරන්නේ කොහොමද? ඒ කෙලවරකටපත් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකම ටිකක් විස්තර වශයෙන් අද සාකච්ඡා කරත් හොඳයි කියලා හිතුණා. ඒ මොකද මේක අඩුගානේ සූතමය ඥානයේ වශයෙන් ටිකක් තහවුරු කරගත්තොත් එහෙම නැත්නම් ඒ මට්ටමේ ඉන්න කෙනෙකුට වෙනස් පැතිකඩ දැකීම හරහා විවිධ ආකාරයෙන් ඒ ගිනහැර දැක්වීම හරහා චින්තාමේ වශයෙන් තහවුරක් ලැබෙන්න වුණොත් එහෙම කෙනෙකුට සමහර වේටක පරියන්කයකදී ඒක අත්දක ගන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. පරියන්කේ නෙමෙයි අත් වශයෙන්ම කියනවනම් ඉස්සරහට යනකොට සක්මනකදී එදින්දා වැඩවලදී නැත්තම් සම්පප්පලාප අවස්ථාවක එහෙම නැත්තම් පිරිසක ඉන්න වෙලාවක ඒ ගැළවිඥාව මේකට අහු නොවි ඒකට භාජනීය නොවි ගැළවෙන ක්‍රමයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් දැනටමත් ඒ කොටස තේරුම් අරගෙන තියෙනවනම් මේ අසත්‍ය යමනස්කාරය ක්‍රියාවත් වෙලා තියෙනවනම් එයාටත් ලොකු ධෛර්යයක් අදිෂ්ඨාන ශක්තියක් වැඩෙනවා. ඒකේ විවිධ පැති විවිධ හැඩතල විවිධාකාර දකින්නකොට අහනකොට ඉතින් කොයි යතින් හරි කාට හරි කොයි පැත්තකින් හරි තල්ලුවක් ලැබේවා කියලා හිතලා අපි උත්සාහ කරන්නේ අදත් ඒ අසත්‍ය අමනසිකාරයේ කියන මේ තාක්ෂණය හරහා නැත්නම් මේ ක්‍රියාවලිය හරහා නැත්නම් මේ උපක්‍රමය හරහා මේ සර්වචනාංශේ විස්තර කරන මේ සහතික අපි ලබා ගන්නේ කොහොමද? තස්ස තේ සම්විතක්කාණං අසති අමනසිකාරං ආපජ්‍යතෝ. මේ කියන්න විස්තර කරන්න බලාපොරොත්තු වෙන පරිදි යම් කිසි කෙනෙක් ඒ නපුරු පාපක විතක්ක එනකොට අසත්‍ය මනසිකාට පැමිණේවි නම් එහෙම නැත්නම් ඒ දක්ෂ වී නම් යං තේ පාපකා කුසල විතක්කා චන්දුප සංහිතායිපි මෝප දෝසුප සංහිතාපි මෝප සංහිතාපි තේ පහි යන්ති තේ අබ්බත්තං ගච්ඡanti කියලා සර්වචනන්සි අපිට සහතිකයක් දෙනවා. ඉතින් සහතිකයට අපි කොයි වෙලාවෙ දුරුම කාසිය ලබලා උරුම වාසිකම ලබන්නේ අපි කොහොමද ඒක දායාදයක් කරගන්නේ කියලා. ඉතින් මේක අපි ඊයේ මතක් කරපු විදිහට මානසිකාරය කියන චෛතසිකය බොහෝ අරමුණු ඇති කල්හි තමන්ට අවශ්‍ය දේ වෙන් කර දැන ගැනීම සඳහා එහෙම නැත්නම් තෝරලා බේරලා උකහා ගැනීම සඳහා ඉදිරිපත් වෙන චෛතසිකය. ඒක විස්තර කරනකොට නැත්නම් මේ අපි කියන સંદર્ભය හරහා නැත්නම් මේ ජවනිකාට සාපේක්ෂව සරුවචනාංශය මතක් කරනවා තිත්ත ලැබුවටක් හෝ කොඹෑටයක් හෝ තිත්ත කැකිරි ඇටයක් ඕජාවසයිද බිමකට දැම්මට පස්සේ ඒ මුල් උකහ ගන්නෙම උකහගෙන වවන්නෙම තිත්ත රසයයි භූමියේ තියෙන තිත්ත රසය උකහාගෙන කොළවල මල්වල ගෙඩිවල ඇටවල තිත්ත රසය තැම්පත් කරගන්නවා යා වරණාව ශෝෂණයක් කරන තෝරලා අවශෝෂණය කරන්නේ තිත්ත රසය යම් කිසි විදිහට අඹ ගහක් එහෙම නැත්නම් මිහිරි ඵල ඇති කෙසෙල් ගහක් එහෙම නැත්නම් තවත් මිහිරි ඵල ඇති ගහක් තිබ්බොත් ඒකේ භූමි රසය උරාගන්නේ වර්ණාවශෝෂණය කරන්නේ මිහිරි රසයට. ඉතින්සා පොළවේ රසය කෝක වුණත් ඒ ඒ ගස තෝරගන්නේ වර්ණාවශෝෂණය හරහා. මේ වර්ණාවශෝෂණය ඒ කයේ තියෙන හැම සෛලයකම හැම RNA DNA අණුවකම තියෙනවා. ඒ නිසා කොච්චර දේවල් දුන්නත් එයා ගන්නෙ තිත්ත රසෙම තමයි. ඉතින් තිත්ත රසය ගන්න එක නම් තිත්ත ඵලයක් හදනවා. ඒ වගේම මිහිරි රසය උකහ ගන්න එක නම් මිහිරි ඵලයක් හදනවා. ඒ වගේ අපේ ලෝකේ අපට හැම ධර්මයක්ම හොඳ නරක දෙකම තියෙනවා. ඉතින් අපි තෝරන්නේ අමිහිරි රස නම් කරවිල වැලක්, තිත්ත ලැබු වැලක්, කොහොව ගහක් වගේ. ඉතින් අපි ලෝකයේ පිළිබඳව කටුකසර අමිහිරි දුක්ඛිත නපුරු පැත්තක් ගැන කතා කරනවා. හැබැයි ඉතින් අපිමයි මේ නපුර ඔඩොක්කේ දාගන්නේ. එහෙම නැත්නම් යම් කිසි විදිහකට අපි අඹ ගහක් කෙසෙල් ගහක් වගේ මිහිරි පළ හදන ස්වභාවයක් තියෙනවා නම් ඉතින් අපිට පේනවා මේ ලෝකේ නපුර තිබුණට තම උකහා ගැනීමෙන් මනස්කාරය යෙදීමෙන් අවශ්‍ය දේට පමණක් හිත යෙදීමෙන් අනවශ්‍ය දෙයට හිත නොයෙදීමෙන් අවශ්‍ය දේවය දේ සතිමත් නොවීමෙන් අනවශ්‍ය දේ අමනසිකාරයෙන් අර නපුර නැති කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා දෙන්නේ එකම කැම මේසෙට ගියාට බෙදාගන්නේ තම තමන්ගේ රුචි අරුචිකම් අනුව. ඉතින් ඒක වළක්වන්න බෑ. අපි ඒකට කියනවා නිදහස කියලා. අපිට තියෙන අපිට ලැබෙන අවස්ථාව කියලා. ඉතින් අපිට ලැබෙන හැම අවස්ථාවකම අපි පියෙන් අනගන්න. මනුස්සයාට හම්බුන දුන්නොත් ස්වච්ඡන්දයක් කවම කාදාකවත් මිනිසෙකුට ඒක හිතසුව පිණිස යොදවන්න දන්නේ නැහැ. එයා ඒ ස්වච්ඡන්දය හැම වෙලාවෙම පීයෙන් යන ගන්නයි පාවිච්චි කරන්නේ. ගිලලා ගන්නයි පාවිච්චි කරන්නේ. වහ කණ්ඩායි පාවිච්චි කරන එකල කියනවා ඕම් බලාපන් මේ මට වෙච්ච දේ කියලා. බලනකොට ඇරලා බලනකොට තමම කරගත්ත දේ. ඒ නිසා ඒකනම් 100%ක් ධර්මය වෙත පැමිණෙන දේ Taman වෙනුවෙන් තීන්දුව වෙලා තියෙන දේෙන් කවදාකවත් අපට ඒ තරම්ම නපුරක් දෙන්නේ නැහැ. සාමාන්‍ය නපුරක් දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපිට වෙන අපිට තීන්දුව වෙච්ච දේ අප වෙත පැමිණෙන දේ අපි තෝරගන්න දේ තරම් නපුරු නෑ කියන එකයි මේක කියන්නේ. අවස්ථාවක් දුන්නොත් අපට අපි තෝරන්නේ ඒකාන්තයෙන්ම ජීවිත කෙටි වෙන කායික දුක් දෙන එහෙම නැත්නම් වාචසික දුක් දෙන මානසික දුක් දෙන දේ. ඉතින් මේක කිසිම පුරවැසි පිළිගන්න කැමති නැහැ. ඒගොල්ලෝ කියන්නේ නෑ මගේ ළඟ තියෙන්නේ මගේ හිත සුවසලසන, මගේ අර්ථ සිද්ධිය සලසන, අත්ත කුසලයේ සලකන දැනුමක්. ඒක නිසා මට දෙන්න මගේ ස්වච්ඡන්දේ, මට දෙන්න මගේ නිදහස මම තෝරගන්නම් කියලා. දීපු ගමන් නිදහස ඒකාන්තයෙන්ම වල්බూరు නිදහසක් වඩටපත් වෙනවා. පැමිණෙන දෙක පිළිබඳ වෛර කරනවා තෝරගෙන නපුර කරගන්න. ඒකට මම බන කියනකොට කියන්නේ බෙදාගෙන කන පරික්කුවක් කියලා. ඇදගෙන නාන නෑමක් මේකදී. බුදුරජාන් වහන්සේ විතරයි පෙන්වන්නේ ඔබ වෙත පැමිණෙදී ආද බලපං ඒක කවදාකවත් ඔච්චර නපුරු නෑ. නමුත් උඹට තෝරන්න දුන්නොත් ඒ කාන්තේම හොඳ ස්ටේන්ලස් පිහ ස්ටේන්ලස් ස්ටිල් පිහක් කරන පපුවට එනගන්න. ඒක තමයි මිනිස්යාගෙන සතාගේ එහෙම නැත්නම් පුතත්ජනගේ හැටි. ඉතින් මේක ඉස්සල්ලාම බටහිර මාන දර්ශනයේදී ඔය ආතෂෝෆන්ව කියන මේ දාර්ශනිකයා ඉස්ලාම් බටහිරට ඉදිරිපත් කරා ඒක එයා තමයි ඇත්තටම කියනවා නම් ඉස්ලාම දැන් අවුරුදු 200 30කට ඉස්සෙල්ලා ජර්මන් භාෂාවට පෙරළුවා එයා ජර්මන් ජාතිකෙක් නෙවෙයි මං හිතන්නේ ඒකේ ඉස්ලාම් බුද්ධ ධර්මයේ යම් යම් කොටස් ඒකට ඇත්තටම පරිවර්තන වෙලා තිබුණේ ඒ පුද්ගලයා අන්තිමට මේක විග්‍රහ කරලා කිව්වා ස්වච්ඡන්දය දීපු ගමන් මනුස්සයා ස්වච්ඡන්දයෙන් ඒකාන්තයෙන්ම නාස්ති වෙනවා කියලා. හැම කෙනාගේම ස්වච්ඡන්දය පාවිච්චි කරන්නේ තමන්ගේ විනාශය පිණිසයි කියලා. ඉතින් එතකොට බටහිරේ මේ දෙයයන් මවපු මෙච්චර ස්වර්ගයේ ඇයි මේ ස්වච්ඡන්දය තමන්ගේ නපුරට හිටින තාලෙට දෙයයන් ආංශේ මේ සතා මැව්වේ කියලා කිසිම ඒ දිව්‍ය ආදාහන කට්ටියකට හිතා ගන්න බැරි වුණා. ඒ වගේම හැම කෙනාම හිතසුව සලකන කෙනෙක් නම් හැම කෙනාම තමන්ගේ අර්ථ සිත්ය සලකනවා කියන එක නම් පරමාර්ථ කරගෙන ජීවත් වෙන්නේ. ඇයි මේ මිනිස්සයා හැම අවස්ථාවකම තමන් මේ නපුර කරගන්නේ? ඇයි මේ පිහියෙන් යනගන්නේ කියන එක each and every will is evil කියලා යකින්. තමන්ගේ කැමැත්තෙන් ස්වච්ඡන්ද කරන හැම දෙයක්ම තමට නපුර කරගන්නවා. ඉතින් ඒ කියනට අපිට හුස්ම උඩ ඉහළට ගත්ත එක පහට දාගන්න බැරුව යනවා. අපිත් ඒ තරම මොඩද කියලා. ඔක්කොම තමයි සබ්බේ සංඛාරා දුක්ඛා කියන්නේ. තම සංස්කරණය කරනවා කියලා කියන්නේ තමන් වෙනස් කරගන්න දේ. හැම වෙනස් කරගපු දෙයකම දුකක් ඇති වෙනවා. සබ්බේ සංඛාරා අනිච්චං. ඒක නම් අපි ෂෝපන්හවට බණින්නේ නැහැ. මොකද අපි අහලා තියෙන දෙයක්. යමක් සකස් කරා නම් යමක් වෙනස් කරා නම් අපිට කැපෙනවා. වෙත පැමිණෙන කිසිම දෙයකින් අපිට කැපුණත් නැතත් අපිට චිත්ත පීඩ ගන්න දෙයක් නැහැ. අපිට දුක් වෙන්න දෙයක් නැහැ. මොකද මම මේ බෙදාගෙන කාපු පරිප්පුවක් නෙවෙයි මට බෙදලා දුන්නේ එක. මං ඇදගෙන නාපු එක නෙවෙයි තිබුණ වතුර. ඇදගෙන නානකොට තමයි අරක මේ කාලා ඉවසන්න බැරි ඉල්ලගෙන ගත්ත දෙය කියලා. ඉතින් මේක තරවචනසේ අඩියට ගෙනිලා ගෙනිලා ගෙනියලා පෙන්නනවා එවැනි දේවල් විසයෙහි හිත නොයෝදා මානසිකාරයේ නොයෝදා නිකන් හිටින්ෙන් මතුවෙන්න තියෙන අනන්ත අප්‍රමාණ කුසල අකුසල් රාශියක් නොඉපදෙවීම පිණිස අනුප්පන්නාන පාපකාන අකුසලානං ධම්මානං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පක්කණ්හාති පදහති කියලා නෝපන්න කුසල් නොයපදවීම සඳහා සම්පූර්ණ වරයක් මට තියෙනවා. මිනිස්සුෙකුට සම්පූර්ණ හැකියාව තියෙනවා. මාව කෙලසන්න කාටවත් බෑ. මම කිසිම කෙනෙක්ගේ ඒ දෙයකට යටත් වෙන්න අවශ්‍ය නැති ශක්තියක් අපිට මේ ප්‍රතිපදාවේ තියෙනවා කියලා යම් කිසි කෙනෙකුට ඒ ආත්ම ශක්තිය ගන්න පුළුවන් නම් ඒ ඒ කියන අදිෂ්ඨාන ශක්තිය ගන්න පුළුවන් නම් චිත්ත ශක්තිය ගන්න පුළුවන් නම් ਸਰවඥාන්සේ සඳහන් කරනවා යමෙක් මේ ධර්මයේ දකින්නවා නම් ඔන්න මං කියන්නේ කවුද කියලා දකි. යමෙක් දකින්නවා නම් මේ ධර්මයත් එක්ක හැසිරෙනකොට මාව නලවන්න පිනවන්න රන් මිටි මුතු වලින් බෑ. ඇලේ දොලේ ගංගාවේ දිය ඇල්ලේ මගේ හිත නෑ කියලා තේරුම් ගත්තොත් ඔය කොච්චර චිත්‍ර අනේක චිත්‍ර රූප මවල පෙන්නුවත් ඔල්ලන්න බැරි වෙන්නේ ඊට හදන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තියෙන 150ක් උත්තර දෙනවා අසත්‍ය අමනසිකාරය හරහා. ඒ අසත්‍ය අමනසිකාරයට කෙනෙක් සුදුසු වෙන්නේ ඒ මුලින්ම කියපු අඤ්ඤන් නිමිත්තම් මනසිකාතබ්බං ආදීනවං මනසිකාතබ්බං කියන මේ දෙක නැත්නම් සෑයන දොරට කිය කෙනෙක්. ඊට පස්සේ තමයි යාට පුළුවන් වෙන්නේ දැන් දී ඇති தത്വෙදි මට පේනවා මේ මේ ධර්ම එක එක ඇතිවීමෙන් නැතිවීමෙන් යනවා ඒකෙදි කොයි එක අහේනි කරද කොයි දේ අනර්ථ කරනවද කියලා තීරුම් අරගෙන ඒ දේවල් කොච්චර ගොජ දැම්මත් ඒ දේවල් කොච්චර බහුරූපෝලම් බෑවත් ඒ දේශ අසත්‍යම යොමු කළොත් අමනජකාරය යොමු කළොත් ඒ දේවලින් මට නොකෙලිසි ඉන්න පුළුවන්. ඉතින් ඒක පොදුවේ ආධුනික යෝගාවචරයට කිව්වට ආධුනික යෝගාවචරයට එච්චරම ශක්තියක් එච්චරම ඒ අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තියක් නැහැ. ඒ නිසා ආධුනිකයට පේන්න තියෙන්නේ පරිසරයේ විසින් මම කෙලසෙනවා. පරිසරයේ කෙලසිලා ඉන්න තාක්කල් මට ගොඩ ඉන්න බෑ කියලා. ඇත්ත ඒක මුලදී ඒ සීලේවත් හරියට නැති, එහෙම නැත්නම් සමාධියක් නැති, ඒ වගේ මේ වගේ ශිල්ප දන්නේ නැති කෙනාට එයා අසරණයි අනාතයි, අම ගහපු එළදෙනක් වගේ කොතන හිටියත් දුක. නමුත් භාවනා කරලා මනස්කාරය හදාගෙන ඒ ඒ ඒ සඳහා කළ යුතු ඒ ශිල්පීය ක්‍රම දැනගෙන ඉදිරියට ගියොත් මේක දකින්න දකින්න වෙනදා දුක් දීපු දේ දැන් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීම පිණිස කුසලතාවයක් දක්ෂතාවයක් බාටපත් වෙනවා. අන්න ඒ විදිහට යෝගාවචරය මේ தത്വෙට දියුණු වෙන්නේ යෝගාචර මේ தത്വෙට දක්ෂ වෙන්නේ සෑහෙන දුරක් භාවනා කරන්න ගියාට පස්සේ. ඉතින් දැන් එහෙම කෙනෙකුට එතෙන් පත්ලා නැති කෙනාට මේ ධර්මයේ ආනකොට ලැබෙන ලාභය තමයි මේක සත්‍ය න්‍යායක් චිත්ත නියාමයක් මෙතන වැඩ කරන්නේ. නමුත් මගේ තාම සතිය එහෙම නැත්නම් අනිකුත් ಗುಣධර්ම දියුණු මත ඒ නිසා මම දියුණු කරන යනකොට ඉස්සරහට මට මේකට අත්දැක ගන්න පුළුවන් වෙයි. එතකොට මට මේ පඩියට ගොඩ වෙන්න පුළුවන් වෙයි. අන්න ඒක පිළිබඳ ඉංගියක් මේ අසත්‍ය අමනිෂකාරයේ පැත්තෙන් බැලුවොත් ඒ ආනජ සප්පාය සූත්‍රයේදී සර්වචනසේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් කාම භෝගීව ගත කරනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් කිසියම් චාරයක් නැතුව රූප බලමින්, සද්ධාමෙන්, ගඳ බලමින්, රස බලමින්, ඇහ පිරිසුදු කරමින්, කන පිරිසුදු කරමින්, නාසය, දිව, කය පිරිසුදු කරමින් ගත කරනවා. ඒකේ නා කාම වස්තුන් වල ඇලී ගලී වාසය කරන උදේ පටන් ගන්නෙත් කාම වස්තු වලින්, හැන්දෑ ඉවර වෙන්නේ කාම වස්තු. උපදින්නෙත් කාම වස්තු වල තමයි ඉවර වෙන්නේ කාම වස්තුවේ කරවිලට වැඩිච්ච පණුවා වගේ ඌට තිත්තක් තේරෙන්නේ නැහැ ඒකේ. නමුත් කවුරු හරි කෙනෙකුට මේ ලුණු මිදස් කාලා මොලේ පෑදිලා යකෝ මේක මීහරකෙක් වාගේ පරාදිනවා මිසක මේකේ කෙලවරක් නැනව. මැරුණත් මේක සන්තෝෂ වෙච්ච කිකුත් නැනව. ඒක නිසා මා ආධ්‍යාත්මයක් ගැන හිතන්න ඕනේ කියලා. ඒ කාමවස්තුන්ගෙන් නික්මීමක්, අබිනිෂ්ක්‍මණයක්, නිස්සරණයක් කල්පනා කරන එක ඉතින් ලොකුම ලොකු වෙනසක්. ඉතින් එහෙම කෙනෙකුට අච්චර අමාරුවෙන් තර්කණයෙන් අදිෂ්ඨානයෙන් දුරුවන් කළා වූ ඒ වස්තුකාමය නැත්නම් කාම වස්තු දුරුවන් කළ පමණින් නැත්නම් ගිහිගේ නික්මෙච්ච පමණින් හිතට ඒ සාන්තිය ලැබෙන්නේ ඒ මොකද එයා යانے යන තැන කාම සංඥාව එළවෙලව පාර දෙනවා. තමන් ප්‍රී කළ වස්තු භාවනා කොටයක් උඩ වාඩිලා අටල වෙලා ඇත්තක වහගත්ත ගමන් අර කාම වස්තු එළවෙලව පාර දෙනවා. එයාට තේරෙනවා කාම වස්තු අයින් කරාට කාම සංඥාව එළවෙලව පහර දෙනවා කියලා. එයාට ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. ඒක සඳහා ਸਰවඥාන්සි අත දෙනවා. ਸਰවඥාන්සි සඳහන් කරන කාම සංඥා වයින් කරන්න රූප ධර්මය සරණ යන්න. තමන්ගේ කය සරණ යන්න. කායानुපස්සනාව සරණ යන්න. රූප කර්මස්ථානය කාදාර කර ගන්න. එතකොට එයා සාල ප්‍රයත්නයකින් පුංචි ප්‍රයත්නයකින් නෙවෙයි සෑහෙන මහන්සියකින් තමයි මේ අරමුණේ හිත තබා ගන්න හැම චිත්තක්ෂණයකම ආශ්වාස ප්‍රශ්වාස කියන අරමුණ හෝ පිම්බීම හැකිලිම කියන අරමුණ හෝ මම දැන් මෙතන කියලා ඉඳගෙන ඉන්න අරමුණ හෝ සක්මනේදී වම දකුණ කරන හැම චිත්තක්ෂණයකම ඒ වම දකුණ කියන ආශ්වාස ප්‍රශ්වාස කියන එවනත මේ පිම්බීම හැකිලිම කියන එවනත මේ මම ඉන්නවා කියන මේ රූප කර්මස්ථානෙ එහෙම නැත්නම් මේ කායානුපස්සනාවේ හිත තියෙන තාක්කල් අර කියන කාම වස්තුත් නැහැ නැත්නම් වස්තු කාමයක් නැහැ ක්ලේශ කාමයක් නැහැ නැත්නම් කාම සංඥාවක් නැහැ. ඉතින් යාට සෑහීමකටපත් වෙන්න පුළුවන් නම් මේ අල්ලපන ලස්සේ කාම සංඥා ආස්සේ මට රූපෙට ගොඩ වෙන්න පුළුවන් වරින් වර කෝපේ අල්ල ගන්න පුළුවන් එහෙම නැත්නම් මොනම කාම සංඥාවක්වත් නැහැ මට අවශ්‍ය වෙලාවට රූපෙට යන එක වළක්වන්න පුළුවන් තරම් ශක්තිමත් එකක් කියලා භාවනා යම් අත්දැකීමක් යම් කාලයක් ගත කරපෙන්නාට මේ අරමුණේ ඉන්න එක රූප කර්මස්ථානේ ඉන්න එක. කයේ මම දැන් මෙතන ඉන්න එකේ විශාල නොදැනෙන ආනිසංශයක් වැටෙනවා. ඊට පස්සේ මේක වෙන පැත්තකින් මෙයාට අත්දක ගන්න පුළුවන් වෙනවා. ඉස්සර මේ කාම නිසාවෝ කාම සංඥාව නිසාවෝ අඬා කන පින්න ගාගෙන අඬාවෝ ගාගෙන නටනවා. දැන් දන්නවා ඒක නතර කරන්න බෑ. ඒ වෙනුවට ඒ හිත ඒ විඥාන ස්රෝතය රූපයෙන් වර්තමාන අරමුණේ පුරවන පුරවන පුරවන පුරවන යනකොට අර කාමසා කාම සංඥා හිමීට දුරවන් වෙනවා. මොකද මේකේ දෙන්නෙකුට එකවර ඉන්න බෑ. රූප කර්මස්ථානේ ඉන්නවනම් කාම සංඥා වලට ඉන්න බෑ. දැන් මේ කියන්නේ මොකද්ද රූපයත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා. රූපයත් එක්ක ඇසුර වැඩි වෙනවා. රූපත් එක්ක සමීපස්ත භාවය වැඩි වෙනවා. උච්චන්නාසන භාවය වැඩි වෙනවා. වැඩි කළ යුතුයි. වැඩි කිරීම සඳහා සති මානසිකාර්යය තමයි අපි ගන්න ආයුධ දෙක. සතිය යොදනවා ඒකට මනස්කාරය යොදනවා හිත ශබ්ද එනවා වැඩි වෙනවනම් වේදනා එනවා වැඩි වෙනවා දන්නවනම් හිතවිලි එනවා වැඩි වෙනවා දන්නවනම් ආස්වාසයේදී ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා කියලා නැවත නැවතත් මනස්කාරය යොදනවා ඒකටම හිත නංවනවා නැත්නම් පිට වෙනකොට පිට වෙනවා පිට වෙනවා කියලා මෙනෙහි කරනවා නැත්නම් ආස්වාසය ආස්වාසය කියලා මෙනෙහි කරනවා නැත්නම් ප්‍රසවාසය ප්‍රසවාසය කියලා මෙනෙහි කරනවා නැත්නම් ගන්නවා ගන්නවා කියලා මෙනෙහි කරනවා නැත්නම් හෙලනවා හෙලනවා කියලා මෙනෙහි කරනවා ඉතින් එතෙන්දී අපි මේ විතක්ක සංතාන සූත්‍රයේදී පාවිච්චි කරන මේ උපක්‍රමයේ පාවිච්චි කරනවා තමන්ට ප්‍රියමනාප කුසලූපසංහිත අර්ථ සිද්ධිය සලකන අරමුණට හිත නැංවීම සඳහා සති මානසිකාරය යොදනවා. මෙහෙම කරගෙන කරන්න යනකොට යාට තේරෙනවා අවස්ථානුකූලව මේ සතිය යෙදවීමෙන් නැත්නම් සතිය එළඹ සිටීමෙන් සති මාත්‍රාව දිගට පැවැත්වීමෙන් අඛණ්ඩව පැවැත්වීමෙන් මනස්කාර යෙදවීමෙන් සෑහෙන දුරට මේ කඹේ ඇවිදින මිනිස්සේ දෙපැත්තේ කුඩ දෙකක් අරගෙන ගිහිල්ලා නැත්නම් දිග රිටක් අරගෙන ගිහිල්ලා රිට මාර්ගයෙන් අර කඹේ සමතුලිත භාවය ගන්නවා වගේ සති මනස්කාර දෙක දාගෙන කොහොම හරි කඹේ පියවර පියවර යනවා. එහෙම නැත්නම් තනියේ දණ්ඩ කන මිනිස්සෙක් පැත්තක අල්ලලා තින අත්වල අල්ල ගන්නවා වගේ සති මනස්කාර යොදාගෙන යන්න යන්න ඒ දණ්ඩේ යම් ප්‍රමාණයකට අශීරුයි තමයි සම්බර භාවය ගන්න පුළුවන්. මෙන්න මේ සත්‍ය මානසිකාරයේ රූප කර්මස්ථානට යොදන්න යොදන්න රූප කර්මස්ථානත් එක්ක ඉන්න වේලාව වැඩිවීම භාවනා දියුනේ එක පැත්තක්. මට ඉස්සර ආනපාන හුස්ම රැලි හතර පහක් බලන්න පුළුවන්. දැන් පහක් හයක් බලන්න පුළුවන්. නැත්නම් මට ඉස්සර තප්පර 3 4ක් ඉන්න පුළුවන්. දැන් 7 8ක් ඉන්න පුළුවන්. නැත්නම් මට විනාඩි 4ක් 5ක් ඉන්න පුළුවන්. දැන් 5 6ක් ඉන්න පුළුවන් කියන දන්න හොඳටම තේරෙනවා. එහෙනම් කාමෙන් සහ කාම සංඥාවෙන් පීඩාව අඩුයි නපුර අඩුයි. දැන් ආනාපානෙත් කියන නපුර මේ වෙලා වැඩි. ඒ හේතුව මොකද සත්‍ය මානසිකාරය නිසා. දැන් මේකට මේ උදව් කරනවා නම් ආධාරූපව කරනවා නම් අර ආශ්වාසයේ සහ ප්‍රශ්වාසයේ අලගිය මුලගිය ව්‍යංජන අනු ව්‍යංජන අංගප්‍රත්‍යංග සේරම බලන්න. බලන්න බලන්න ආශ්වාස ප්‍රශ්වාස අරමුණ සහ මෙනෙහි කරන හිත සමීප වෙන්න පටන් ගන්නවා. කිට් වෙන්න පටන් ගන්නවා. ලං වෙලා බලන්න පටන් ගන්නවා. හාද වෙන්න පටන් ගන්නවා. එතකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න කාලය දික් වෙනවා වගේම ඒක පිළිබඳ විස්තර කියන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඉතින් මේ කමඨාන් සුද්ධ කරන පුළුවන් තරම් උනන්දු කරනවා. ආනාපානෙ ළඟට කියලා නිකන් ඉන්න එපා. ඒකේ දකින්න දේ, අත්විඳින දේ, අත් දකින්න දේ තව තවත් ඇතිකරනද ඉල්ලමක් ගොඩ ගන්න මිනිහෙක් වාගේ මීයක් කඩන මිනිහෙක් වාගේ අරගේ වද ටික පුළුවන් තරම් ගන්න ඕන. මීමැස්සෝ ටික එහෙම කරගත්ත ගමන් ඒ මී වදේ ගන්න ඕන. ඒ වගේම ඉල්ලම හැරුවට පස්සේ ඉල්ලම පුළුවන් තරම් ගොඩ ගන්න ඕන. ඒ නිසා ආශ්වාසය කොහොමද මුල කොහොමද මැද කොහොමද අග කොහොමද ප්‍රශ්වාසය කොහොමද කියලා තොරතුරු හොයනකොට ආශ්වාස ප්‍රශ්වාසයේ ඉන්න වෙලාව වැඩි වීම සහ එහි ඇතුළත තියෙන ස්වභාව ලක්ෂණ ගති භාව ධාතු සටහන් ආකාර ගොඩාක් විස්තර ලැබෙනවා. ඉතින් මේකට යෝගාවචරයා අවස්ථාවේ හැටියට කලදුටු කල වලයිගක් වගේ ආනාපානේ දක්ෂින දක්ෂින වෙලාවේ මේ තොරතුරු ගන්න දක්ෂණං එයා අවස්ථාව හොඳටම තේරුම් ගත්ත නැත්නම් ක්ෂණ සම්පත්‍ය හොඳටම තේරුම් ගත්ත දක්ෂ යෝගාවචරයක් වෙනවා. කිසිම කෙනෙක් උප්පත්තියෙන් මේකට දක්ෂ නැහැ. අපි උපත්යෙන් දක්ෂ දක්ෂ ගෑනු කෙනෙක් නම් පිරිමි කෙනෙක්ගේ අඬනකොට කොහොමද දුවනකොට කොහොමද ඔක්කොම අංග ප්‍රත්‍යංග දන්නවා. පිරිමි කෙනෙක් නම් ගෑනු කෙනෙක් හොයන්න ගියාම වහලා තියෙනක උත්සල බලන්න හිතරම් හිත දඟලනවා. ඒකට නම් ආය කටු ගහේ කටුල් කරන්න ඕනේ නෑ. මොකද ආනපානේ ඔය මොනම ලාභයක්වත් නැන්නේ. ආනපානේ බලවල චන්දුප සංහිතක් නෑ, දෝසූප සංහිතක් නෑ, මෝහූප සංහිතක් නෑ. ඉතින් අරක නිකන් මේ පතොල හොද්දයි බතුයි කනවා වගේ කටට දානවට ඔය අපාපා හිටියට කිසිම රසයක් කෝජාවක් නැහැ. මේ දෙකේදී අපි බුද්ධ ගෞරවයෙන්, ධර්ම ගෞරවයෙන්, සංඝ ගෞරවයෙන් අනේ ඉති කොහොම කෙරුවක් පතලොද්ද වුණාට මේකේ ඉතින් මේ වාපිත්තෙන්ම උස්සන්නේ නැහෙනි. අතෝලනේ. කීක හරි මේ ආශස් ප්‍රසවාස බැලුවොත් මේ ප්‍රමාණයේ වැඩිවීම සහ ගුණාත්මක වැඩිවීම නිසා කාලානුරූපව ආස්වාද ප්‍රසවාසයට මොකද වෙන්නේ කියලා ඉතිහාසය දැක ගන්න පුළුවන්. ඒක දකින්න ඔය දෙකෙම බලන්න. වැඩි වෙලාවක් ඉන්න එක එක හැක්. ඒකේ තියෙන සටහන් සහ ආකාර එහෙම නැත්නම් ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන එක අනික් හැ. මේ දෙකෙම බලන ඉන්නකොට මේ ආස්වාද ප්‍රසවාසී පරිණාමයක්. ආස්වාද ප්‍රසවාසී රූපාන්තරණයක්. මේ ආස්වාද ප්‍රසවාසී විපරිණාමයක් පේන්න පටන් ගන්නවා. ඒක ඒක කැදර ක්‍රමෙන් බලනවා නෙවෙයි. ඒක තියා හොඳටම ඇහක් පිටහක් යන බලහිටුත් එච්චර තමයි පේන්නේ. වෙන මොනක්වත් දෙයක් නැහැ. ඉතින් ඒක සඳහා අඛණ්ඩව බලන්න ඕනේ. එනේන වෙලාවේ ඉස්සල දැකම නැති පැතිකඩ ඉස්සල දැකම නැති අංගප්‍රත්‍යංග බලන්න ඕනේ. ඒ බලන ගැම්මට ගියොත් ඒ දර්ශනය සඳහා මේ සියලු දෙනා මෙතෙක් ලෝකේ ඉගෙනගත්තු ශාස්ත්‍රයේ පිට වෙනවා. ඒ හැම කෙනෙක්ම තමන්ගේ ශාස්ත්‍රයේ දක්ෂ වෙලා තියෙන්නේ එක ශේෂ්ත්‍රයක් වැඩිපුර හදාරලා. අන්න ඒ ශේෂ්ත්‍රය අපි මෙතෙක් හැදෑරුවේ දේශපාලන වාසිය සඳහායි, ආර්ථික වාසිය සඳහායි, සමාජික වාසිය සඳහායි. දැන් කිසිම දේශපාලන ආර්ථික වාසියක් නැති ඡන්දයක්, දෝෂයක්, මෝහයක් නොදෙන ආස්වාස ප්‍රස්වාසයට ඒහා සමානෝ ඊටත් වඩා ගෞරවයකින් විස්තර හොයන එකනට විස්තර කෙනා හොරන කෙනා පැත්තෙන් බැලුවොත් නම් බුදුහාමුදුරන්ගේ විද්‍යාවයි අපි දන්න විද්‍යාවයි සමානයි. එක දෙයකට කාගෙන ඇතුළට යන එක තමයි බුදුචානන්සේගේ තියෙන විද්‍යාව. ඕක තමයි මේ පස්සේ ආදේවල් ලගන විද්‍යාව කියන පටන් ගත්තේ. බුදුචාන් වහන්සේ තමයි මේක හරියටම ඉස්සල්ලාම දැක්කේ. යමකට හේතු කරපන් හේතු වල කාගෙන ඵලයක්. විද්‍යාඥා බාහිරට කාගෙන යනවා. විද්‍ය බුදුහාමුදුරන්ගේ ධර්මයේ ඇතුළට කාගෙන යනවා. දෙකම එකයි. ඒ අතින් බලනකොට ඉස්සල්ලාම ලෝකේ පහළ වෙච්චි ලෝකවිදු ගුණේ සහිත ප්‍රථම විද්‍යාඥයා පුත්‍රයන් වහන්සේ එකට හේතු කරගන්න බොහොම අමාරුයි ලකා වෙන වෙනස තියෙන්නේ අපි පොඩි උන්ට උගන්වන්නේ බාහිරට කාගෙන යන්නේ පුත්‍රයන් වහන්සේ අපිට කියන්නේ තොපිත් කරපුවා පොඩි උන්ටත් කියලා දීපුවා මේ ඇතුළට යන එක. ඒක හරි අමාරු. ඒකට කිසිම මේ උනන්දුකාරකයක් නැහැ. සද්ධාව තමයි තියෙන්නේ. එකම දේ ශ්‍රද්ධාව, කුසල ඡන්දේ, අදිෂ්ඨාන පූර්වක ගමන. ඒ වගේම මේක ඉස්සරහට මේකෙන් හොදක් වෙනවා කියන විශ්වාසය. ආන්නේ වෙන කෙනාට යන්න පුළුවන්. මෙන්න මේ වෙනකොට බුදුජාණන් වහන්සේ ආනන්ද සප්පාය වගේ සූත්‍රවල පෙන්නනවා මේ රූපය ගෙවන් වීමකට ලක් වෙනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා, නිරුද්ධ වීමකට ලක් වෙනවා. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉතින් හරියටම වෙන් කරගෙන පෙන්නනවා මුලදී පටන් ගන්න ආස්වාද ප්‍රසවාසයේ ඕලාරිකයි ගොරෝසුයි කර්කශයි ඒකම බලහන් ඉන්නකොට මේක සියුම් තත්ත්වයටපත් වෙනවා මේ සියුම් තත්ත්වයටපත් වෙනකොට ඇතුළත ගොඩාක් පෙරලි සිද්ධ වෙනවා ඒ පෙරලි වලට ලෑස්තිලා යන්න ඒ හරහාම ලැබෙන අත්දැකීම් විතරමයි තියෙන්නේ කිසිම පොතක කිසිම ගුරුවරයෙක් ගාව තව කෙනෙකුට ඒක දෙන්න බෑ කියන්න පුළුවන් මේ ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට ඇඟ ඇතුලේ පුදුම කම්පන චංචල වේවුලන දාඩිය දාන ගති নানা ප්‍රකාර දේවල් එන්න පටන් ගන්නවා. ඒ හැම එකක්ම එන්නේ මොකද්ද මේ ආස්වාද ප්‍රසවාසත් එක්ක තියෙන ගණදිනව කඩන්න. ආස්වාද ප්‍රසවාසත් එක්ක තියෙන මේ සමීපස්ත භාවය කඩන්න. ඉතින් ඒ වෙලාවේදී මේ গুপ্ত ශක්ති අදිමානසික ශක්ති නානා ප්‍රදේවල් එනවා. එතෙන්දී අනුරුද්ධ මහරතන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මට පුදුම සමාධියක් ඉන්නේ ස්වාමීන් වහන්සේ අතික්කන්ත මානුසකේන දිබ්බේන චක්කුණා manussත්ව ඉක්මොල කියන දිබ්බ චක්කු ඥානය මට පහළලා තියෙනවා ස්වාමීන් වහන්සේ කියලා කියන තන්නේ පච තන්නේ පච අරුත් තාග උඹට තියෙන්නේ මාන්නේ ඔක සමාධියක් නෙමෙයි කියලා අපි ගැන කොමන කතාවද අපි ගැන කොමන කතාවද මේ ආනපන සංසිඳනකොට මේක කඩන්ඩ දහං ගැට නානා දීසුනු රුදුරු වේසමව මඟ අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා මේක දන්න කෙනාට හරි ජොලියක් එනවා ඉන්න බද වර්ෂාවේ කුඩයක් අරගෙන තෙමෙන් නැතුව යනවා වගේ ඉන්න බද වර්ෂාවේ පෙයින් කොටයක් දාගෙන යනවා වගේ ඒ විදුලි ඡාප දුවනවා ගල් වැලිසි වහිනවා ගිනි අඟුරු වහිනවා නානා ප්‍රකාර දේවල් තියදී ආනාපානත් එක්ක ජීවසම කඩා ගන්න නැතුව මෙයා පෙරලි කරයි වෙනස් වෙයි රූපාන්තරණයකට ලක් වෙයි මම මේක දිහා බලාගෙන කිව්වොත් මේක අර සියුම් ආනාපානී අතිසූක්ෂම தත්ත්වයට යනවා අන්න එතින්ද යනකොට ਸਰවඥාන්ස කියනවා රූපය ගෙවන් වෙනකොට රූප සංඥාවල් එන්න පටන් ගන්නවා අපි කාමය ගෙවන් කරලා කාමයෙන් අතහැරලා අරණ්‍ය ගත වුණාට කාම සංඥාව අපිට නීවරණ වශයෙන් මතුවෙලා ඒක දැනක ඉඳ දෙන්නේ නැහනේ අවුස්සනවනේ කොට දාපු මාළුවෙක් වගේ. නමුත් ඒක හොඳට කොහොණු කරලා කරලා ඉතින් කාගෙන ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා රූපේ සරණ හෙව්වට පස්සේ අපි රූපේ කතා ප්‍රවෘත්ති ඉගෙන ගන්නවා. රූපේ පරිණාමය ඉගෙන ගන්නවා. රූපේ ක්‍රමානුකූලව කාලානුරූප වෙනස් ඇති ඉගෙන ගන්නවා. කද්දාකවත් අපේක්ෂා කරපු දෙයක් නෙවෙයි ලැබෙන්නේ. කවමදාකවත් නෑ. රූපේ දිහා බලනකොට ඒක පෙන්නන ඒ নানা ආකාර වේශ කද්දාකවත් අපේක්ෂා කරපු එකක් නෙවෙයි. ඒක හරියට කියන්න පුළුවන් යම් කිසි කෙනෙක් රූපය පිළිබඳ වේසියුම් වෙලාවට <clears throat> දකින්න හැටි හරියටම විශ්වයේ ඈතට zoom in කරගෙන දහපාරෙන් දහ වේගෙන් වේගෙන් ඈතට යනකොට යනකොට මේ ලෝකෙට පොකද වෙන්නේ ග්‍රහ මණ්ඩලයේ මොන වගේ තැනක්ද අපේ මේ අපි කියන මේ විශ්වයට තියෙන්නේ ඊට පස්සේ මේ ග්‍රහ මණ්ඩලයේ අනෙකුත් ග්‍රහ මණ්ඩල අතර ශීරපතේ මොන වගේ තැනකද තියෙන්නේ? ඒ ශීරපත කියලා කෝටි කොච්චරක් ලෝකේ තියෙනවද? මේ විදිහට බලනකොට මම ඊයේ රෑ හිටවපු ඉන්දි වැට එහාට කරන එක දැන් කොහෙද වෙන්නේ? විශ්වයේ දිහා බලනකොට ඊයේ රෑ හොරෙන් ගිහිල්ලා රෑමත් දාහනේ අලවංගු හදලා එහා පැත්තේ ඉන්දි වැට හදනවා අඩියක් විතර එහා පැත්තට වෙන්නේ. අල්ලු පැටි එක දක්කන ඌ ගහන අලවංගු ඉන්නේ වෙලාවේ. හොරෙන් ගිහිල්ලා හදන. දැන් අර වගේ දර්ශනයක් බලනකොට මොකක්ද මෙතන වෙන්නේ? ඒ ඒ දුරේක්ෂේ දිහා වියෝ. අන්වීක්ෂකින් දාලා බලන්න. ඇතුළට ඇතුළට යන්න හදන අර කියන දර්ශනයම ආපෞසරයක් වෙනවා විශ්වයේ සම්පූර්ණම තියෙන එක සෛලයක් ඇතුළේ. ආන්නේ විදිහ යහ මෙහාට යනකොට දුරේක්ෂාන්වීක්ෂ හොයන්න ඉස්සලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු පෙන්නිල්ල ඔය ඔක්කොටම වැඩි වැඩි. මොනම යකෙකුටවත් හිතන්න බෑ. මේ දර්ශනය දකින්න අවශ්‍ය කරලා තියෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ධර්ම එකලස් වෙනවා. එකලස් වෙච්ච ගමන් රූපේ පුදුමාකාර විග්‍රහයක් වරාක පස්සට යනවා. zoom in zoom out කියලා ඇතුළට කාගෙන යනවා ආය පිටිපස්සට එනවා අජ්ජත් බහිද්දා වේදේ පේනවා ඒ වගේම ප්‍රිය අප්‍රිය ભેදේ පේනවා ගොරෝසු සියුම් ભેදේ පේනවා දුර සමීප ભેදේ පේනවා අතීත අනාගත වර්තමාන වශයෙන් පේනකොට පේනවා මේ රූප ගැන අපි මේ මගේ කොටහ මේක මගේ නෙවෙයි කියලා මේ බදා ගන්නට නැටිල්ල මැරෙන්න ඉස්සෙල්ලා සහ මරණයෙන් පස්සේ දිහා බලනකොට මේ කුණු රූප ටික නිසා කොච්චර ඊර්ෂ්‍යා කරලා තියෙනවද? කොච්චර මාන්නක්කාරකම් කරලා තියෙනවද? කොච්චර අනුන්ට අඟ ඉඟ පෙන්වන්න ගිහලා අඟ පෙන්වන්න ගිහලා තියනවාද මම කොච්චර කේසුකද මේ රූප සත්‍ය පහක්වත් මන් දිහාවට කිසිම නැමියාවක් නැහැ ඒ රූප දන්නෙත් නැහැ මේ වැඩ කරන්න ගෑනු ශරීරයකද පිරිමි ශරීරයකද කියලා ඒ රූප දන්නෙත් නැහැ මේ පණ තියෙන එක දින්නේ නැද්ද කියලා රූප මොනම දෙයකටත් මායින් කරන්නේ ආන් එහෙම විලිලැජ්ජ නැති විලිසංග නැති රූප ටිකක් අල්ලගෙන තමයි අපි මේ නටන්නේ කියලා ඒ රූපවල ක්‍රමික වෙනස දකිනකොට ඒ අපේ හිත ඒක පිළිගන්න කැමැති නැති බවේ ලකුණක් විදියට රූපේ ගෙවන් වෙනකොට ගෙවන් වෙනකොට හිතෙන් රූප සංඥාම වන්න පටන් ගන්නවා. පුදුමාකාර රූප සංඥාම අවා ගන්නවර නැති වෙන පාඩුවම වෙනවට හිතින් මෙන්න මේ රූප සංඥාම આવනකොට තමයි තේරෙන්නේ මේක හිතලුවද්ද සත්‍යද්ද කියලා. තේරෙන්නේ නැහැ මේක ඇතුළද පිටද කියලා. තේරෙන්නේ නැහැ මේක කොහොමද කාටද කියන්නේ කියලා. ඉතින් ඒක ඒක භයානක අසම්භාවයක් ඇති කරනවා. ඒක භයානක අතරමං වීමක් ඇති කරනවා. භයානක අල්ලලා ගිල පිට දක්කලා ගැහුවා වගේ කරකොල අතෑරිනවා. ඉතින් ඒගොල්ලෝ උඟ වෙලාවට එතකොට නැගිටලා ගිල්ල පිරිත් නූල් ගැට ගන්නවා. එහෙම නැත්නම් සෙත් කවි කියනවා. බෝධි පූජා දෙනවා. අනේ අම්බේ මේ වැඩේ නම් කරලා බෑ. නිවන් දකින්න නම් ගෙදර කට්ටියත් එක්ක තමයි නිවන් දකින්න තියෙන්නේ තනියම නම් බෑ. ඉතින් ආපහු ගෙදර යනවා. මෙතන ඉන්න කවුරුවක්වත් මේක අත්විඳපු නැති කෙනෙක් නැහැ. හැම කෙනාම අත්විඳලා තියෙනවා. හැබැයි ඒ වෙලාවට අපි කරන්නේ අර නැතිවිච රූපේ සහ රූප සංඥාව කියන දෙක අතර පුදුමාකාර පටලැවිල්ලක පටලැවෙනවා. ඒ මොකද ඒක හීනයක්ද නැද්ද කියන්නේ මොනම ලකුණක්වත් නැහැ. විස්තර කරන්න ලෝකේ කිසිම භාෂාවක් නැහැ. ඒ තරම් ශීඝ්‍රයෙන් මෙයා වෙස්මාරු කරනවා. ශීඝ්‍රයෙන් සත්‍ය සහ හිතලෝ අතර වෙස්මාරු කරනවා. ශීඝ්‍රයෙන් ඇතුළට යනවා, ශීඝ්‍රයෙන් පිට එනවා. ශීඝ්‍රයෙන් ළඟ වෙනවා, ශීඝ්‍රයෙන් ඈත් වෙනවා. ඉතින් එතකොට මේ තියෙන ලෝකයේදී මේ යෝගාවචරයා ඇති වෙන මේ විලෝපනයේදී මාර පරාජය කරපු බුදුහාමුදුරුවෝ වගේ හැම කෙනෙකුටම මේක මූණ දෙන්න වෙනවා. අන්නේම මූණ දෙනකොට ਸਰවචනාංශේ සඳහන් කරන ඔබට හොඳට සතිය තියෙනවා නම් මේ සතියේ විපරිණාමය ඔබ දන්නවනම් ඔබ ඉස්සල්ලාම හිටියේ කාමයේ. ඔබ කාමයේ අතහැරලා කාම සංඥාවේ අහු වුණා. මම ඔබට ක්‍රමයේ කියලා දුන්න රූපෙට යන්න ඔබ රූපෙට ආයසින් ගොඩ වුණා. දැන් ඔබ රූපේ ඊට පස්සේ විපරිණාමය දැක්කා. දැන් ඔබ ඉන්නේ රූප සංඥාවේ. ඒක නිසා මේ රූප සංඥාව මේක මම කිව්වොත් මේක මගේ කිව්වොත් මේක මගේ ආත්මය කිව්වොත් උඹ පටලවිල පඹ ගාලා පැටලෙච්ච හිවලෙක් වගේ පටලවෙනවා. මේක මම නෙවෙයි කියපන්. මේක මගේ නෙවෙයි කියපන්. මේක මගේ ආත්මෙ නෙවෙයි කියපන්. ඒකට සමහර විට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි නේතම් මම නේසෝමචි නමේසෝ වත්තා කියලා එක තැනක කියනවා. එහෙම නැත්නම් සරුවචාන්සේ සඳහන් කරනවා ඒක දැක්කට පස්සේ නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති. ඒ පේන নানা ප්‍රකාරමේ කෝලම් හිතට මතුවෙන හීන වගේ දේවල් බැසගෙන අභිනන්දනය කරන්න එපා. මේකට ගෙවදින්න එපා. මේ ගැන වචන කතා කරන්න යන්න එපා. ඔබ ගෙවදිච්ච ගමන් අහුවෙනවා. මේක රමණය කරන්න ගියම ඔබ නිකම්ම නිකන් කැනහිල්ලෙක් වඩපත් වෙනවා. මේ ගැන කතා කරන්න ගියම භාවනා නොකරනන් සහ භාවනා කරනන් අතර පිස්සෙප් පිහට්ට බවටපත් වෙනවා. ඒ නිසා මේක දැනගනින් සංඥාවක් විතරයි. මේක මේ කාම සංඥාවකුත් නෙවෙයි. රූප සංඥාවක්. අන්නේ වෙලාවේදී නාබිවදති නාබිනන්දති නාජ්ජෝස තිට්ඨති කියලා බුදුජාණන් වහන්සේ තවත් මන්ත්‍රයක් උගන්වන යෝගාවචරයට ඒ වුණාට අභිනන්දනය කරන්න ගියොත් අම් මේ දැම්මට කහා පාට රූප පේනවා මට නිල් පාට ඉව පේනවා කියලා කට උල් කර කර කතා කරන්න පටන් ගත්තොත් අනේ ඊයකට මට අද යන්නේ කොහොමද කියලා මේකට රින්ගන්න හිතුවොත් එහෙම නැත්නම් වචන කතා කරන්න ගත්තොත් ඒ මනුස්සයා සුනාමියට අහුවෙලා බේරුණත් මේකෙන් බේරෙන්නේ ඒ තරම් වංචනිකයි ඒ තරම්ම ෂටයි ඒ තරම්ම මායාවී එහෙම අහුවෙන්නේ අර අවස්ථා හතර අනුපිළිවෙලින් අවස්ථා හතර සතියට පිළිවෙලට දන්නේ නැති කෙනා. අතනින් මෙතනින් සතිය තියෙන එකනට මේකෙදී අල්ලන්න පදනමක් නැහැ. ඉතින් ඒ නිසා අතනින් මෙතනින් හරියේ සතිය නැවත නැවතත් හදලා එයා තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලාම කාම වස්තු, ඊගාට කාම සංඥා, ඊගාට රූප, ඊගාට රූප සංඥා. අන්නේ රූප සංඥා වලට ආවට පස්සේ සාපේක්ෂව මේක කාමයේ නෙවෙයි කාම සංඥාව නෙවෙයි රූපයේ නෙවෙයි මේක නිකම්ම නිකං හිතලුවක් විතරයි කියන තැන විතරයි නාබිනන්දති නාබිවදති නාජ්ජෝස තිට්ඨති කියලා කියන්නේ. මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියලා කියන්නේ. එන්න ඒක තමයි මෙතන මේ අසත්‍ය අමනසිකාරය කියලා සර්වචන්සි අපිට කියන්නේ. මේ පේන දේවල් වල තරංග ගහන්න යන්න එපා ප්‍රපංච කරන්න යන්න එපා මේවත් එක කතා ගොතන්න යන්න එපා කරපු ගමන් ඒක උඹ අරගෙන යනවා සුනාමයට ආවුනා වගේ නිසා දැනගන්න පුළුවන් නම් මේක හිතේ තියෙන සංඥාවක් පමණයි එහෙම නැත්නම් මේ සංඥා ස්කන්ධයත් එක්කයි මේ කටයුතු කරන්නේ මේ සංඥා ස්කන්ධය අනිවාර්යයෙන්ම මත්‍රිච්චිකනාට විතරයි නපුරු බලපෑමක් කරන්නේ ඒකට මත්‍රිච්චි නැති එකන දන්නවා මේක නිකම්ම නිකං හුදු හීනයක්. මේක හුදු මායාවක්. මේක හුදු මිරිඟුවක්. මම මොකටද මේකට තොරන් ගහන්නේ? උදාහරණයක් වශයෙන් කිව්වොත් අපි හීනකින් ගමනක් යන්නලා හැදෙනවා. එහෙම නැත්නම් අපිට උපාධියක් ලැබෙනවා. එහෙම නැත්නම් අපිට නිග්‍රහාවක් ලැබෙනවා. ඉතින් ඒත් එක්කම අපේ හෘද වස්තු ගැහෙන්න පටන් ගන්නවා. ඇඳෙත් දඟලනවා. අනම්මනම් කරනකොට හීනෙන් නැගිට්ටොත් මොකද වෙන්නේ? අපරාධේ පෙට්‍රල් පුච්චලා තියෙන හීනෙක කියලා පේනවනේ. හීනේ ඉන්නකොට හීනයක් නෙවෙයි. ඒක ඇත්තටම හෘදේ වස්තුව ගැහෙන්න පටන් අරගෙන. ඇත්තටම කය නටලා. නමුත් අවදි වෙච්ච ගමන් පේනවනේ. ඒකෙදි ඉන්නකොට මම කොච්චර ආතතියද හිටියේ. දැන් මේක හීනයක් බව දන්නවනේ. ආන්නේ වගේ මේ රූප සංඥාව දැකලා අපි මෙතෙක්කල් ගහපු තරම් තරම් ගැවි ඔතන නේද? ඕකට නේද මේ සැලසුම් හැදුවේ? ඕක නේද අපි සැක කෙරුවේ? ඕවත් එක නේද ප්‍රපංච කෙරුවේ? මේ කිසිම හරයක් නැති දෙයක් නේද කියලා තේරුම් ගත්තොත් එයාට තේරෙනවා නමුත් තේරුම් හරයක් නැති වුණාට අසහනේ කිසිම අඩුවක් නැහැ. ආතතිය කිසිම අඩුවක් නැහැ. දැවිල්ලේ තැවිල්ලේ කිසිම අඩුවක් නැහැ. ඒ නිසා අපි මේ විඳවන්නේ උරුම දුකක් නෙවෙයි. ඉල්ලගෙන කරන පරිප්පුවක්. ඇද්දගෙන නාන නෑමක් නාන. ඉතින් එතෙන්දිම මේක නතර කරන්නේ නැතුව මේක අල්ලපු ගෙදරට කිය කියා පොත් ලියලියා ටෙලිෆෝන් කර කර අරයට මේ කතා කරන්න හදනවයි කියලා කියන්නේ මේක තව තවත් තහවුරු කිරීම. ඒකට කියනවා අභිවදනය කියලා. කියා පාණ්ඩ යන වචන කරන. ඒකට කියනවා වාග් බහුල්‍ය කියලා. වචන වැඩිපුර කර කර මේක කටවුල් කර කර කියන්න කියන්න කියන්න මේක පීයේ පපුවට එන ගන්නවා වගේ බරද කරදර කරනවා මේක නිකන් හුදු මනෝ විකාරයක් මේක හුදු රූප සංඥාවක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එයාට තේරෙනවා මනසේ මායාව. මනස කියන්නේ මොන තරම් මායාකාරීද කියලා. ඕනේ නැති එකක් මවලා පෙන්වන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ මනස කොච්චර ඒකට වාල් වෙනවද කියලා, දාත වෙනවද කියලා, මේ හිත විශ්වාස කරගෙන නේද මේ දුර ගිහිල්ලා තියෙන්නේ කියලා තේරුම් ගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද? මේ ධර්මයක තියෙන තෙද මේ ධර්මයේ තියෙන ඇති හැටි දැක්වීම දකින්ද අවස්ථා කීයකින් මේක පුතු ගහලා බලන්න ආනේ විදියට රූප සංඥා දක්වා භාවනාව අඩියටම බස්සලා ඒ පේන දේවල් දිහා ඇස්සැත්තේ නමුත් අන්දේ කුසේ වැඩකරනද කියලා බුදුහාමුදුරුවෝ කියනකොට තේරුම් අරගන්න පුළුවන් ඉති වෙන කොහොම කියලා දෙන්න තිබුණා. මේවා පේනවා, පේන්නේ නැහැ කියන්න බෑ. නානා විදියට පේන. මේකට නිකන් දැක්කම මොකද පොට්ටෙක් වගේ හිටපන්. මොහල්ලාට ඒව සමාත් ඇහෙනවා. දීව බාධා ඇහෙනවා, අම්මා තාත්තා කතා කරනවා වගේ ඇහෙනවා. නානා විකාර දේවල්. ඒ ඇහෙනවත් එක්ක මේකට කතන්දර ගෙතෙන. සම්පූර්ණ සද්ද රූප සහිත චිත්‍රපටියක් වගේ තේින්න පටන් ගන්නවා. කලාතුරකින් සමාඩ සුවඳ දැනෙනවා. විවිධාකාර සුවඳ අපි පෙරේත ගඳ කියනවා සෝහොන් ගඳ කියනවා මානෙල් මල් සුවඳ කියනවා ඒ තීරම මනසෙන්ම වවන. අකට සමහරලාට කෙල උනනවා එහෙම නැත්නම් ඔය අපුලක් ඇති වෙච්ච වෙලාව වමනේන වෙලාවේදී වගේ ඒ රස තේරෙනවා. ඒකෙම කයට උඩ යනවා යට යනවා එහෙ වැනෙනවා මෙහෙ වැනෙනවා নানা ප්‍රකාර දේවල් වෙනවා. මේවා දැනෙනකොට ඒ විදිහට රූප සංඥා එනකොට කාය ආශාව සහ ජීවිත ආශාව ඇති එකන හැම ගිලපු මාළුවෙක් වගේ කොක්කට අහුවෙනවා. යම් කිසි කෙනෙක් යනකොටම ගියොත් මම මේ කාය ආශාවෙන් නෙවෙයි යන්නේ ජීවිත ආශාවෙන් නෙවෙයි මම මේක දැනගන්න ඕනේ. මෙතනදී ඇවිල්ලිවලා මේක හෙට්ටු කිරිල්ලක් එනවා. ඔබ කන්නේ කාපන්. සම්බන ගන්නේ සම්බන කාපන්. බැදගෙන ගන්නේ බැදගෙන කාපන්. මම බුදුන් හදාගන්න. මං ආපු ගමන මට විශ්වාසයි. කියලා එතනදී කාය ජීවිත নিরপেক্ষව හිටියොත් උලඟක්වත් වදින්න දෙයක් නැහැ. මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. බය වෙච්ච කෙනාට heart attack වෙලා මැරෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. බය වෙච්ච කෙනාට දාඩිය දාලා හීන් දාඩිය දාලා කලන්තය හැදෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. මෙන්න මේ සංසිද්ධි දැකපු බුදුහාමුදුරුවෝ තමයි කියන්නේ මෙතෙන්ට යනකම් ගෙනියන්න පුළුවන්. භාවනායි නම කවුරක්වත් මෙතෙන් එහා පැත්තට යන්නේ නැහැ කාය ආශාව නිසා. කවුරක්වත් එහා පැත්තට යන්නේ ජීවිත ආශාව නිසා. ඒ ඇත්තෝ හිතලා තියෙන්නේ මේ පේන දේවල් ඇත්තමයි. වර්ධේ වස්තුව ගැහෙනවා. ඇඟ වැන වෙනවා. කපුෙක් මතුරුනකොට වගේ ආවේශ වෙනවා. නලියනවා. ඉතින් ඒ වගේ වෙලාවල් වල ඒ කෙනා ඒ කරන කැපකිරීම, ඒ කරන ජීවිත දාණය අපිට කවදාකවත් ඇසිස් මස්ලේ දන් දීලා කරන්න බෑ. අපිට කවදාකවත් ආහාර පාන අන්න පාන කරන් වත්තන් දීලා කරන්න බෑ. මෙතනදී සම්පූර්ණ කැපකිරීමක් කරන්න. ඒක නිසා කියනවා යම් කිසි කෙනෙකුට මෙතනින් එහාටත් ගිහිල්ලා මේ සක්කාය දිට්ඨිය කියන එක චප්ප කරලා චුරු කරලා දාන්න ඕනේ නම් <clears throat> මරණය අත්දකින්න වෙනවා. මේ වෙලාවේදී මරණය අත්දකින්නවා. හැබැයි දන්නවා මේ නාටකෙම මේක ජවනිකාවක් විතරයි. එතනදී තේරෙනවා මේ මරණ බය නිසා මැරිලා නෑ තව. මරණ බය නිසා අපි සක්කාය දිට්ඨිය වැත්ත ගත්තොත් කාය චිත්ත නිර්පේක්ෂ භාවයේ පැත්තකට දැම්මොත් අපිට ආයෙත් ඉක්මනට ඇත්ත ගලින්න හිතෙනවා. ඇඟේ කැලී ටික තියනවාද කියලා ඉක්මනට බලන්න හිතෙනවා. ෆැට් එක ගත් එක ගෙදර ගෙනියනකොට තියෙන්න එපායි දැන්. නැත්තම් එහෙම ගෙදර මොනවා ගෙනියන්නද? තේින්න තියෙන මේ වෙලාවෙන්නේ අපි තැම්පිච්ච පිඤ්ඤ කැලලක් වගේ මේක චුරු පැනලා වගේ. ඉතින් එතකොට ඉක්මනටම කරන්නේ ආයෙසරක් පොඩ්ඩක් අත ගාලා බලනවා කැලී ටික තියනවාද කියලා. ඒකෙන් හොඳට පේනවා නිවනට ප්‍රශ්නයක් නැහැ නිවන තුනට කමක් නැහැ. හැබැයි මේ කය මෙහෙමම gediye පිටින් තියාගන්න. අපේ ගීකම තියාගෙන අපේ අරක අරකම මේකම ඔක්කොමකම් මෙලවින් යනකම් කියලා තියෙනවා. ඔය තියෙනකම් ඔක්කොම මෙලවින් යනකම් තමයි. නමුත් ඉන්නකම් මේ කන් වල කන් භාවයේ දැකගන්න රූප සංඥාව ආපු වෙලාවේදී මිනිහා නොමිනිහා තේරෙනවා. වැඩේට ඇත්තටම බැස්සද එහෙම නැත්නම් බයකින් පාවා දීමකින් සටන පාවා දෙනවා. බුදුරජාණන්සේ ඉතින් 500ක් මේ ජාතක කතාවල විස්තර කරලා තියෙනවා මේ කිට්ටු කරනට අපහු ගිය හැටි. මෙතෙන් යනකම් ගියා සංකාරූපෙක දක්කම ගිහිල්ලා ආයෙ සංසාරේ ගත්තා. ඒක සර්වඥාන්සේ පෙන්වන්නේ මේ සර්වඥාන්සේගේ පෙන්වීමක් නෙමෙයි ඒක සාමාන්‍යයෙන් ඔය අටුවාචාර්ය වංශලා පෙන්නනවා දිශාකාක උපමාවෙන් දිශාකාකයයි කියලා කියන්නේ ඉස්සර නැව්වල ඔය GPS සිස්ටම් එහෙම නැත්නම් ඔය sannivedana ක්‍රම තිබුණේ නැහැ. දන්න මිනිස්සෙක් පේන සංඥාවල් දිගේ තමයි ගෙනියන්නේ. ඒ නිසා බොහොම දුෂ්කරයි බොහොම භයානකයි. ඒ මිනිස්සු ගොක් වෙලාවට මොහොතට රුවලට උලම් බැදුවාම දන්නේ නැති වේතුවට ඇදගෙන යනවා. ගියාට පස්සේ දන්නේ නැහැ දැන් යන්නේ දියඹටද ගොඩටද කියලා. මොනම ලකුණක්වත් නැහැ. අන්න වගේ කලබල වෙච්ච වෙලාවක මුදා හරින්න කාක්කෙක් අල්ලගෙන යනවලු කූඩුවක දාගෙන. ඒ කහක් අරග නැවේ හිර වෙලා ඉඳලා ඌ නිදහස් කරපුවාම පුළුවන් තරම් අහසට බැනලා ඌ බලනවලු කොට බිමක් තියෙන තරම්. කොට බිමක් දැක්කොත් ඌ කොට බිම දිහාට යනකොට කප්පිට දන්නවලු කොට බිම තියෙන මේ පැත්තේ කියලා. කොට බිමක් නැත්තම් කරකිලා කරකිලා කරකිලා එම්පත් වෙලා ආයෙ කුඹ ගහේ වහන. එතකොට කප්පිට දන්නවා කපුටෙකුට පේන තරම් උඩකවත් කොට බිමක් නැහැ කියලා. ආන්නේ වගේ තමයි අපේ හිත මේ කයත් එක්කම සංසාරයක් ගත කරලා මේ රූප සංඥාවත් එක්ක තොරන් ගහලා සක්කාය දිට්ඨිය හදාගෙන මේකෙන් ගැලවෙන්න ගියාට නිවනක් පේන තෙක් මානේ නැත්තම් ආයෙත් ඇවිල්ලා මේ කුණු කන්දලෙන් බහන. නිවනක් පේන්න තියෙනවනම් එයාට තේරෙනවා දැන් මේක කැපකිරීමේ වටිනාකමක් තියෙනවා. මේ තියෙන එක පොදු සංඥා ගොඩක් විතරයි. නමුත් නිවනක් පේන තෙක් මානේ නැත්තම් ආයෙ මෙතෙන්ද. ඉතින් ඒ වගේ ඒ රූප සංඥා තියෙන අවස්ථාවට ආපු වෙලාවේදී යෝගාවචරයටම 100ක් තීන්දුව කරන්නත් බෑ. හිත ගියාට යන්නේ නැහැ. යහපැත්තට එන්නේ ආපහු කරකිලක් ඔබ ගහේ වහනවා. කුඹගයි වහන වහන හැම වෙලාවෙම Tamanට තේරෙනවා ඒ කටයුතු සිද්ධ වෙන්නේ කිසිසේත්ම Tamanගේ බණ අපිට නෙමෙයි සම්පූර්ණ හේතුඵල ධර්මයකට සිද්ධ වෙන්නේ. නමුත් ඒක ඒ ඒ කටයුතු නැවත නැවත වෙන්න වෙන්න හේතුඵල ධර්මයේ යාන්ත්‍රණය වැඩ කරන හැටි අර තේරෙන පටන් අර ගන්නවා. අපි හිතාන හිටිය අපිට හැම දෙයක්ම කළ හැකි. අතමිට කාශිපණං හොඳ හැටි තියෙනවා නම් හිටගෙන මම දිව්‍ය ලෝකෙම වන්නම් කියලානේ ඔක්කොම මේ ජඩකම් තේරම කලේ. දැන් පේනවා ඒ කාසිපණන් වලින්වත් මොකක්වත් කරන්න බෑ. මේක ක්‍රියාත්මක වෙන්නේ චිත්ත නියාමයකට. කර්ම නියාමයකට, බීජ නියාමයකට, උතු නියාමයකට. ඒ නිසා අපිට කරණ තියෙන්නේ මේ නියාම ධර්ම වලට න්‍යායානුකූලව කටයුතු කරන්න හදනවා මිසක් ආව සංස්කරණය කරන්න යන්න එපා. සකස් කරපු ගමන් අපිට කැපෙනවා. ඉතින් මේ විදිහට ඒ මතුවෙන්නා වූ භාවනාවේදී මතුවෙන්නා වූ ඒ රූප සංඥාව යම් ආකාරයකට යෝගාවචරය දැනගත්තොත් මෙවුවා හුදු සංඥා පමණයි. නමුත් හිත දකින්නේ ඇත්ත විදියට. හිත දකින්නේ අර්ථ ගන්න පුළුවන් නියම රූප විදියට. ඊට පස්සේ අපි ඒ අනුව බය වෙනවා, සතුට වෙනවා. නමුත් හීනක ඉන්නකොට හීනක ඉන්න බව දන්නේ නැතුව හීනෙට දාඩි දානවා වගේ වැඩක් මෙතන වෙන්නේ. නැගිටට පස්සේ දන්නවා මෙච්චර කල් ඉඳලා තියෙන හීනෙක කියලා. මෙන්න මේ ධර්මතාවය යම් දවසක යම් කෙනෙක් පර්යංකේදී අත්විඳුත් කාය ජීවිත නිර්පේක්ෂව වෙන්න ඕන දෙයක් වෙච්චාය මම මෙතෙන් ආවේ සතියේ මම මේ ඉන්නේ ප්‍රතිපදාවේ මේ කෙලෙස් හදු වෙනකොට මාර්යා බිහිසුණු රුදු වේසමවා මග අවරනවා මම මේ කාටවත් වෙන්නේ මම සතියම අදහනවා අරමුණම අදාහ ගන්නවා වෙන දෙයක් වෙච්චාවයි කියලා යන්න පටන් ගත්තොත් එයාට තේරෙන්න පටන් අර ගන්නවා ඒ රූප සංඥා විතරක් නෙවෙයි ආස්වාද ප්‍රසවාසයේ ගත්තත් ඒක ඇතුලේ තියෙන මගේ හුස්මක්වත් මට ඕනේ හුස්මක්වත් නෙවෙයි වායෝ ධාතුව. වායෝ ධාතුව ඥාන පරිමකමට මායින් කරන එක නෙවෙයි. මේ වායෝ ධාතුව කියන එක උගතට නෝගතට කියලා මායින් කරන එකක් නෙවෙයි. වායෝ ධාතුව කියලා කියන්නේ සම්පූර්ණ න්‍යායකට වැඩ කරන එක. මම මේකට ආස්වාද ප්‍රසවාසය කිව්වට ඒ ආස්වාදයට ආස්වාදය කියන බව වායෝ ධාතුව දන්නේ නැහැ. ප්‍රසවාසයට ප්‍රසවාසය කියන එක වායෝ ධාතුව දන්නේ නැහැ. ඒ නිසා මේ සංඥා වගේම තමයි රූපේ ගත්තත් උච්චරයි. තව ඉස්සරහට ගියාට පස්සේ පේනවා ඊගාවට ඒක ඉක්මවලා ගොරෝසු තැන් දෙන්න පුළුවන් කාම සංඥාවල් තියෙනවා. කාම සංඥාවල් කියලා කියන්නේ අපි ඉබ්බතුණාට පස්සේ හිතට දාගත්ත කුණු කන්දලයක්. අපි මේ සංස්කෘතිය නිසා හැදිච්ච පරිසරය නිසා මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා ගත්ත සංඥා ගොඩක් විතරයි මෙතන තියෙන්නේ. මේකෙදී ඔහම වුණාට වෙන පරිසරයක අපි හැදුණා නම් ওই සංඥා ටික නෙමෙයි කියන්නේ. දැන් මේ පරිසරය හැදිලා මේකට අයිතිවාසිකම් සඳහා අපි මේ කරන හටන ඒක පුදුමාකාර බොළඳ වැඩක්. ඒ ඇවිද්ද නැති පායක් නිසා. වෙනත් අනිත් තැන්වල වෙන සංස්කෘති තියෙනවා. ඒ වගේ මේ දේවල් වලට දීලා තියෙන වෙනාගයන් ආඩම්බරෙන් බව දන්නේ නැති නිසා අපි ලිම්මැඩියා. ලිඳ ගැන විතරයි දන්නේ. ඒක නිසා එයා අර අල්ලගත්ත සංඥාව පුදුම විදිහට දැඩි කරගන්නවා. ඒ නිසා පටුත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඥානේ ඔලොමලකම වැඩි වෙනවා. විශාල ප්‍රදේශයක් වල දැඟීම තියෙන එක නදන්නවා. ඒක මෙතනදී ඇත්ත වුණාට අර පරිසරේ බොරු. මේකෙදී මේක සාධාරණ වුණාට මේ පරිසරය අසාධාරණ නැහැ. මේ ලෝකේ කේවල සාධාරණයක් නැහැ. මේ ලෝකේ කේවල ඇත්තක් නැහැ. මේ ලෝකේ කේවල හරි වැරදි නැහැ. ඒකේ තියෙන සාපේක්ෂතාවයක් නම් මම මේ සාපේක්ෂතාවක් අල්ලන තව කෙනෙක් මරනවා. තව කෙනෙකුට ඊර්ෂ්‍යා කරනවා. තව කෙනෙක් කරඬු කරනවා. වාද කරන්න හදනවා. ඊයා ඉන්න පරිසරයේ යාගේ පසුබිම එයා හැදිච්ච ඇති දන්නේ නැති නිසා. එතකොට මේ කාම සංඥා සඳහා ලෝකේ ලෝක යුද්ධ කීයක් ගියා? දැන් ආයෙකට අමුඩ ගන්න මේ දවස්වල. තව යුද්ධයකට. මේ ඔක්කොම මොකටේ මේ? මේ ලෝකේ අල්ලගන්න. මේක හරියට මේ මේක ස්ථිරව අල්ලන්න පුළුවන් වගේ. ඉතින් මේ ලෝකයා hina වෙනවලු මේ අකුමේ ඉන්නකම් මැරුණට ලෝකයා අල්ලන්නේ මැරුණාට පස්සේ මේ අඩි 6ක වලක් විතරනේ මේකට අයිති වෙන්නේ. ඒ වුණාට ඉන්නකම් කරන මේ කඩප්පුලි වැඩවලට ලෝකෙ බඩ බැඳගෙන hina වෙනවලු හොලොක් පොලොක් පොලොක් පොලොක් පොලොක් පොක් ගාලා මේ ඉන්නකම් මේ පොළොව ඉඩම අල්ලගන්න මොනවාද අර වෙරළු ගෙඩිය අට කඩකට කඩාගෙන කොටහක් නොකා දෙගුරුන්ටත් තබාගෙන හිටියේ අපි හත්කුළු පවුමෙන් බෙදාගෙන අද පැලයිනි වටට අද ඇයි එන කොටාගෙන මේ පෙරළු ගෙඩියත් එකට කඩාන හිටපු සහෝදරයෝ අද අලවංගෙන් ගහනවා අයියට පාත්තද මොකටද මේ ඉඩම පොඩ්ඩක් අල්ලගන්න බැන්නුන පස්සේ මොකද ඉතුරු වෙන්නේ අර අඩි 6 කෑල්ල තමයි ඉතුරු වෙන්නේ ඒ නිසා හතරම අහිනවලින් එකක් තමයි පොළොව hina වෙනවලු මිනිස්සය ඉන්නකම් උදේ සඳුදා උදේ අමුඩ ගහගත්තාම හැන්දෑ වෙනකන් සිකුරාද හැන්දෑ වෙනකන් අමුඩේ ලියන්නේ නැතුව කඹරනවා. මොකටද ඒ? පොඩ්ඩක් ඉඩම් පොඩ්ඩක් අල්ලගන්න. ඊට පස්සේ සඳුදා සෙනසුරාදා ඊට දෙකේම පල්ලි යනවා පන්සල් යනවා අම්බේ අර කරන ජඩ වැඩ මකන්න. ඉතින් හොඳ උගත්තු හොඳට කඹරනවා. හොඳට බරගත්ත මිනිස්සු මීහරක් වගේ ඇදිනවා. ඔය සාමාන්‍ය සිරිවිසල සීමයියලා ගානක් නෑ මතල නැත්තම් කාලා ඔය ජොලිය ඉන්නවා. ඔය අල්ලගත්ත කට්ටිය මේ රට අල්ලන්න හදනවා අන්තිමට මැරෙනකොට මොකද ඉතුරු වෙන්නේ? ඒ ටිකේ ආධ්‍යාත්මිකට හිත යොදනවනම් මම කියන්නේ කවුද කියලා දන්නවනම් මම දැන් මෙතන ඉන්නවනම් මේ ආශාස මේ ප්‍රසවාස කියලා දන්නවනම් ඒ මනුස්සයාට ඔය කින ඉඩම් අල්ලගත්තේ නැහැ කියලා මහා ලොකු දෙඩි ආතතියකුත් නැහැ. එයා දන්නව කොහොමඩක්වත් ඔබ දීලා යන්න වෙන්නේ කියලා. ඉතින් එහෙව් තියේදී අපි මොනවද ඉස්කෝලේ ගිහිල්ලා ඉගෙන ගන්නේ? අපි ඒ උතියේදී අපේ නීති අපිට මොනවද උගන්වන්නේ? ඒ උතියේදී අපේ සමාජ මට්ටම අපිට මොකද උගන්වන්නේ? මොන ජඩ වැඩ කරලා හරි කමන්නේ අරක් ගන්න මේක. ඊට පස්සේ අන්තිමට ඒ කාම සංඥාවට මෙහෙම පහඳිනවා නම් ඔයි කියන කාමයට බුදුජානන්සේ කියනවා උකුසෙක් උඩට උස්සගෙන ගිය මස්ස දැල්ලක් වගේ. උකුස මස්ස දැල්ල උදා උඩ අල්ලගෙන උඩ ගිය ගමන් අනිත් උකුස එහෙල උඩ කොටනවා. අර මස්ය දැල්ලා අතාරිනකම් කොටලා මූව මස් කරනවා. ඒ වගේ තමයි කාම. ඒ වගේ තමයි පණ්ඩරල් ටිකක් ගිනි තියාගෙන දුවන මිනිහා යන්න යන කරවලේ එළිය තියෙන පන්දම තියෙන නමුත් ඒ පන්දම අතපුච්ච. අතහැරලත් බෑ බිම දාලත් බෑ. මගේ දහසකුත් එකක් පේනවා. ඒකෝට පේනවා මේ එදිනදා ජීවිතේ මේ අපි කරන මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මානකම් හදිතර රූප සංඥාව රූප සංඥාවක් නෙමේ සත්‍ය දෙයක් කියලා අල්ලගත්තා වගේ. මේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කිව්වනම් ඒක නාබිත නාබිවදීති නාජ්ජෝස සිත්තති නාබිනන්දති කියන විදිහට ඒක අයින් කරා නම් ඒක අනිකන උඩට උඩට උඩට ඇවිල්ලා තේරෙනවා එදින්දා ජීවිතයේ ආචාර ධර්ම වල අපිට කොච්චර සහෝදරකමට ජීවත් වෙන්න පුළුවන් මේ මනසට ඕන තරම් ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන තියෙන මගේ ඊටවත් කඩා ගන්න ප්‍රශ්නයක් නැහැ මේ කඩන්න බෑ මේක තියෙන්නේ න්‍යායක් අඹට ඕන නම් ගනිමු ආන් මේ විදිහට ඉන්න ගියාට පස්සේ අපි හිතන මේ භාවනා කරන මිනිහා පුද්ගලික නිවන් දකින්න හදන කියලා. ඒ හැම නිවනක් මේ විශ්වේ නෑ. ඒ මනුස්සයා පෙන්නනවා ලෝකයට අනිත් ඔක්කොම නීතිය දාන රටවල් අල්ලගෙන විවත්ත හදාගෙන මේ ලෝකේ අල්ලගන්න දැඟලුවාට ඒ මනුස්සයාට මේ මනුස්සයාටයි දෙන්නටම ලෝකේ ක්‍රියාත්මක කරන එකම තාලෙට. ඒ හතරමා භූතෝ කාටවත් මයින් කරන්නේ නෑ. මෙන්න මේ විදිහට අසත්‍ය යමනසිකාරයේ කාම වස්තු වලට යොදන්න බෑ. කාම සංඥාවට යොදන්නත් බෑ. රූපෙට යොදන්නත් බෑ. ඒක යොදන්න පුළුවන් ඉන්නේ රූප සංඥා දක්වා භාවනා කරපු කෙනාට රූප සංඥා අවස්ථාවේදී මේක උරගාල පෙන්නතයි. පෙන්වුවට පස්සේ ඒකේ මිහිරි බලපෑම රූපෙට බලපානවා, කාම සංඥාට බලපානවා, කාමෙට බලපානවා ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. කුමන නැටුම් කෙලි කවට සිනාදා මොනවද මේ නටන නාඩගමේති වැඩේ අපි මොන විදියට සාධාරණීකරණය කරන්න ගියත් මේ කාමයට දාසකම්මයි කරන්නේ. කාමරාජිනියගේ කාමරාජධානිය බැලමේක කරනවා. ඒකින් තොර වෙන්න මෙච්චර මේ වර්තමාන මොහොතක් තියේදී මේ මම දැන් මෙතන කියනකොට අපි කාගවත් දාශියෝ කාටක පහඳින්නේ එච්චර ලේසි මේක තියේදී අපි විවිධාකාර නිදහසර කරුණු ඉදිරිපත් කරගෙන නිදා විවිධාකාර හේතු කරුණු දක්වමින් ඒකට වෙලා නැහැ කියලා කාමයට පයින් කාමයේ හත්ත පහක අනුකම්පාවක් නැහැ. කිසිම අනුකම්පාවක් නැහැ මරණින් එහාට දෙනවා. ඒ ඔළුවෙන් පල්ල ඔළුව පල්ලයට දාලා කඳ උඩ දාගෙන අපායට ඇදගෙන වැටෙනකොට තමයි තේරෙන්නේ අනේ නටපො නටමකුත් නැහැ, බෙරේ පරුවකුත් නැහැ, නටපො තොවිලකුත් නැහැ කියලා. ඒ ටික මේ හයිය හති තියෙන වෙලාවේ තේරුම් ගත්තා. දැන් නම් මේ උඟක් පිළිදනාකි වැඩි. කාලල්ල ගමන්න ප්‍රශ්නයක් නැහැ. දැන් ටිකක් ඔය බය හිතෙනවා ඇති මේව ඇහෙනකොට. මටත් වයසයි ඒක නිසා මටත් වෙලාවක බය හිතෙනවා. නමුත් මේක තේරුම් අරගෙන අඩු ගානේ මින් ඉදිරියටවත් මේ අසත්‍ය අමනසිකාරයේ යෙදීම් පමණින් මේව ගැන මායි නොකර සිටීමෙන් ඒ කෙලෙස් වලට අයිලා අපිට කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඉතින් මේ ගැන විස්තර කරන දෙපැත්තක් තියෙනවා. ਸਰවචනාංශය සඳහන් කරනවා මේවා දන්නවනම් තමයි හොඳටම හැඟුම් දනවන. හොඳටම දැවෙන තැවෙන ප්‍රශ්නයක් එන වෙලාවදී ඒකේ ඉන්නේ රූපයක් හරහා නම් නොදැක්ක වගේ ඉන්නේ කියන කිසිසේත්ම යුතුයකම් පැහැරීමක් වෙන්නේ නැහැ කිසිසේත්ම මේ සමාජ ධර්ම කැඩීමක් වෙන්නේ නැහැ එහෙම කැඩෙනවා නම් සිද්ධාර්ථ කුමාරයා රාහුල කුමාරයාට කිස් එකක් දෙන්න ගියා නම් බැරි වෙලා හරි යසෝදරාට ඇහැරුණා නම් බුදු වෙනව වෙනකොට තව බබෙක් හම්බෙන්න ඉඩ තිබුණා ගත්ත පස්සට කකුල එලිපැත්තෙන් ආන්නේ ගැනිල්ල ගත්තයි කියලා හරියට කතෝලිකයයි වයින්. අපේ නත්තල් පප්පනම් බලන්න ඕගොල්ලන් ඇවිල්ලා රැයට ඇවිල්ලා මේසිකට දිල්ලම් බඩු දාගෙන ඕගොල්ලෝ බුදුහාමුදුරුවෝ මේ ඔයා ඉපදිච්ච දවසේ ගෙදරින් පැනලා ගිල්ලන්නේ. හරිම අසාධාරණයි. හරිම අකරුණාවන්ත. ඒක ඇත්ත නෙන්නම් කතාව බලන්න ගියා. නමුත් දර්ශනේ දන්නේ කරන දන්නව පුළුවන් නම් කරපන් ඕක. ඔබ අසාධාරණ සාධාරණකම් තියෙනවා පුළුවන් නම් මෙච්චරම බැඳීම Tamange ලේ මස්තියේදී කකුල ගනින් පිටිපස්සට දැක්කට නොදැක්කා වගේ හිටපන් ඇහුණට නැහුණා වගේ හිටපන් ඒ කරපු එක්කනට අපි උලිලි පාණ්ඩ හදන කෙනෙක් කරන්න බැරිකම තියෙනවා කෙරුවයි කියලා කිසිම කෙනෙකුට මොනම තාලෙකින්වත් නඩු ගන්න බෑ ඒකට තමයි බුදුරජාණන් අපන්නක ප්‍රතිපදාව කියලා කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාවක් අපි ළඟ තියෙන්නේ ඕන දෙයක් ඕන දෙයක් කරපු දෙයින් මට ඒකට විරුද්ධ නොවී ඉඳීමේ අයිතිවාසිකම ඕනම කෙනෙක් සීති විනාශා ගත්තට ඒක දිහා නොදැක්කා වගේ හිටියට මට කාටවත් දොස් කියන්න බෑ. ඕන කෙනෙක් හොරෙන් ගිහලා බුදු වුණාට මම නොදැක්කයි කියලා හිටියට මට අයිතිවාසිකම් පිළිබඳ කාටවත් නඩු දාන්න බෑ. අපි තුනේ බබා සබහ බොනවා නම් බලන්න ඉන්න බෑ. අම්මව ඇත්තනේ කතා. බබා නෙවෙයි අම්මත් වහබනවා හිටන්නේ. මේ මොනම දෙයකවත් අපි තව එක ජීවිතේට මොනම විදිහකට වග වෙලා නැහැ. මොන විදිහකින්වත් නැහැ. අපි මේ හදාගෙන තියෙන්නේ කණ්ඩෝනවට. කබරගෝයා තලගෝයා කරන දේ කණ්ඩෝනවට. ඊට පස්සේ අපි ඒක සාධාරණීකරණය කරන්න තමයි මෙච්චර පච ගොඩක් කියන්නේ. එක බොරුවක් කියවල බොරුව අහන්න බොරු 1000ක් කියනවා. බුදුසෙන් අපිට දීලා තියෙනවා ලයිසන් එකක්. මේක දැක්කට නොදැක්කා වගේ හිටපන්. ඇහුනට නැහුනා වගේ හිටපන්. දැනුනට නොදැන්නා වගේ හිටපන්. ඥානසිකුණට මෝඩෙක් වගේ හිටපන්. බැන්නම් කොන්දපන් නැති කෙනෙක් වගේ බෑ කියලා නිකන් හිටපන්. අමනාප දර්ශනයක් තියෙනවා නම් ඇත්තක වහගන්න කියලා බුදුහාමර මේකේ කියනවා. නැත්තම් ඉවත බලා ගන්න කියලා. පේන්නේ ඒක නිකන් කර ඇරීමක් කියලා. ඒක නිසා බුද්ධ දේශනාව කියනවා චක්කු මාස යතාන්දෝ. ඇසත්තේ නමුත් අන්දෙක් හැසිරෙන්නේ කියලා. එහෙම නැත්නම් දැකීම දකින්න ප්‍රති නත කරන්නේ. දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍ය ඕක පිළිබඳව මේ මේ දැක්කට පස්සේ මම මෙහෙම කරන්න ඕනේ අර එහෙම කරන්න ඕනේ කියලා අපේ හිත දෙන ගොඩ පෙරක දෝරුකම් වලට යටවිය යුතුයම නෑ. දැක්වීමෙන් නතර කරන්න පුළුවන්. ඇහිීමෙන් නතර කරන්න පුළුවන්. ඉතින් මේක පිළිබඳව හරිම විචිත්‍ර අර්ථකථනයක් එහෙම නැත්නම් විචිත්‍ර විචිතුරු දැක්වීමක් මේ මෙතෙන් ගියාට පස්සේ ওই මාළුක්‍ය පුත්‍ර සූත්‍රයේදී පෙන්නනවා ඒකෙත් අන්තිමට ඉවර වෙලා මේ ditthi ditta මතක් කියන තැන තමයි යන්නේ ඒ ස්වාමීන් වහන්සේ පෙන්නනවා භාවනා කරන යෝගාවචරේකට මේ සංසිද්ධිය මුණ දෙන වෙලාවේදී එයා මේ පෙරලිය ඒ විතක්ක නැත්නම් ඒ සංකල්ප නැත්නම් ආකල්ප වල පෙරලිය සිදි වෙන හැටි එයා කතා කරලා කියනවා සතියෙන් යුක්තව මේ දෙයට මුහුණ දීලා ලෑස්ති වෙලා ගිහිල්ලා මුහුණ දුන්න කෙනා පිං ඇති යෝගාවචර මෙන්න මේ දේ කරනවා ලෑස්තිලා ගියේ නැත්නම් මෙන්න මේ දේ වෙනවයි කියලා මේ නිකම් පරිශ්‍රණයක් කරලා පෙන්නන්න වගේ ඒ මාළුක පුතු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒක පස්සේ බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කරනවා. ඒක නිසා මේක බුද්ධ වචනයක් වශයෙන් තමයි සංයුතනිකායේ තියෙන මාළුක පුත් සූත්‍රයේදී සඳහන් කරන්නේ. එයා කියනවා සතිය ගැන දන්නේ නැති නැත්නම් සතිය එළඹිලා නැති රූපන් දිශා සතිය මුට්ටා වේ නිමිත්තම් මනසිකරෝති. රූපයක් දකිනවා. එතකොට මෙයා සතියේ නෙවෙයි ඉන්නේ. ප්‍රතිපත්තනයක් වඩලා නැහැ. අනි මේ දැකපු දේ කොච්චර වටිනවද කියලා ඒ රූපය රූපය අත්දැකිය හැකි දේ දැකලා දැකපු ගමන් ඒක ඒක නිමිත්තක් කරගෙන නිමිත්ත මතින් එයා විවිධාකාර කල්පනාවල් එන්න පටන් ගන්නවා. හරියට ස්ත්‍රියකට පුරුෂයෙක් දැකපහම පුරුෂයෙකුට ස්ත්‍රියක් දැකපහම ඒ දකින්න රූපයක් තියෙනවා. නමුත් අර ඇතුළත තියෙන කාමයේ නිසා චන්දුප සංගතක තියෙන නිසා පුදුමාකාර ආශාවකින් අර දැකපු රූපේ දිහා පිය නිමිත්තක් අනේ මේක දැකපු එක හොඳයි මේක මගේ පෙර පිනක් කියලා පිය නිමිත්තක් මනස කරගන්න. ඒ මෙයා මේ රූපේ දැකලා ඒ මත් වෙනවත් එක්කම සාරත්ත්‍ය චිත්තෝ වේදේති. යාට හිතෙනවා එයාගේ ඇතුලේ තියෙන රසායනික ශරීරේ කාමයේ රත්ත ගතිය කාමයේ රත් වෙලා සාරත්ත්‍ය චිත්තෝ වේදේති. අර දැකපු එක ඒ පැත්ත මේ පැත්ත පෙරල පෙරල හපනවා වගේ දැකපු රූපේ නිසා විවිධ විඳීම් ආස්වාද කියලා මේකට කියන්නේ. එහෙම නැත්නම් රසාස්වාද කියලා අපි සාහිත්‍යයේදී කියනවා. ඒ පැත්ත මේ පැත්ත ආරවරව රසාස්වාදේ කරනවා තංච අජ්ජෝස චිත්තති. ඒකට බැහැගෙන ඒක අභිරමණය කරමින් අනිත් අයට විස්තර සහිතව ලියලිය ඔයා දන්නේ අනේ මම මේ මේකක් දැක්ක මෙන්න මේමයි මේමයි මේමයි කියලා අස්තර විස්තර ව්‍යංජන අනුව්‍යංජන ලියපුවාම නොබෙල් ප්‍රයිස් හම්බ වෙනවා. ඉතාමත්ව සවිස්තර විස්තර දෙනවා මොකද යාගේ හිතේ තරම මේ දැකපු රූපයේ දිගේ තරංග ගන්නවා. වාග් බහුල්‍යයට යනවා. ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්න කරන්න කරන්න මේ මිනිස්සයා ඒ ඒකෙම ඇලී ගන්න කෝල් බබත් එක සෙල්ලම් කරන්න ගියා වගේ අතින් ගහනවා කකුලෙන් ගහනවා ගහන්න ගහන්න අර රූපේ ඇලී ගැනීම නිසා සංච වඩති වේදනා. ඒකෙන් ඉවි විවිධාකාර විඳීම් රාශි වඩනවා අනේකා රූප සම්භව. මේක ඒක යා තව කෙනෙකුට විස්තර කරනකොට ඇහෙන් දැකපු දේ වශයෙන් විස්තර කරනවා කනින් අහපු විදිහට විස්තර කරනවා දිවෙන් බලපු විදිහට විස්තර කරනවා නායෙන් බලපු විදිහට කයෙන් බලපු විදිහට රූප ශබ්ද ගන්ධ රස විවිධාකාර පැති වලට ගිහිලා අපි තොරන් ගහනවා කවි ලියනවා සාහිත්‍ය වඩනවා নানা විදිහට දිගට වඩනවා මේ ඔක්කොම කරන හැම වෙලාවෙම යා ඊගාවට එන චිත්තක්ෂණේ පන්නලා අර රසාස්වාදේ කරපු චිත්තක්ෂණේ මනෝලෝකික හදාගත්ත රූපෙක හදාගත්ත ගල් ගුහාවකට රිංගලා ගත කරනවා. එහෙම ඉන්නකොට මේ මනුස්සයා නාසලනුවක් දාගත්ත මීහරකෙක් වගේ අර චිත්තක්ෂණ කීපයකට ඉසලා දකව රූපෙ දිගේ ඇදලා යනවා ඊගාට තමයි ඉන්නේ කොහෙද මට මේක තරම් වෙනවද මොකක්වත් නැහැ මොකද එයා සතියෙන් නෙවෙයි ඊට පස්සේ ඒ ඒ ඉන හැම චිත්තක්ෂණයකම බුදුරජාණන්සේට මේ අලුක පුතු කියන නිවරින් ඈත් වෙනවා. අර දැකපු එක මනවඩන රූපයක් නිසා චිත්ත වීති ගාණක් දුවනවා එකම දිගේ මොකද රූපන් දිස්සා සති මුට්ටා සිහියෙන් නෙවෙයි ඒක බලන්නේ. ඒ වෙනුවට කියනවා නසෝ රජ්‍යති රූපේසු රූපන් දිස්වා පතිස්සතෝ රූපේ දකින්නකොට මෙයා දක්නවා මේ රූපේ රස වින්දනයේට ගියොත් සතිය නැති වෙනවා චන්දුපසංගත මෝහූපසංගත දෝසූපසංගත හිතවිලි එනවා කියලා ආදීනව දැක්ලා තියෙනවා. ඒක නිසා රූපේ දකින්නකොට මෙයා දකින්න දක්නවා කියලා මෙනෙහි කරා. දැකපු එක පිළිබඳව කතා ගොතණ්ඩයි, තොරන් ගහණ්ඩයි යන්නේ නැතුව රූපන් දිශා සති මුඨයි ඉස්සල දැන් කියනවා නසෝ රජ්‍යතු රූපේතු රූපේ අභිරමණය කරන්න යන්නේ. රූපන් දිශා පතිස්සතෝ දකින්නකොටම දැනගන්නවා මුඟක් වෙලාට මම මේක සංසන්දනය කරන්නේ සක්මන් කරගෙන ගිහිල්ලා සක්මනේ කෙලවරට ගියාට පස්සේ මුඟ වෙලාට අපේ හිත මේ හැඟුම් උදාහරණ රූප බලන පැත්තට යනවා සද්ධාහන පැත්තට යනවා නමුත් කවුරුත් ලෑස්තිලා ගියොත් මේ හන්දියට ගිහිල්ලා හැරෙනකොට මගේ හිත පිට යන වැඩි ඒ සම විශේෂ සත්‍යකින් යන්න ඕන කියන වෙලාවේදී අපි හිතමු ලස්සන දර්ශනයක් දැක්කයි කියලා එතකොට මෙයා දන්නවා මේ දර්ශනය නිසා මගේ හැල්ම කැඩෙනවා සතිය කැඩෙනවා දර්ශනේ ප්‍රියමනාපයි. මේක කෙලේශයක්. මේක ප්‍රතිපදාවට බාධාවක්. ඒ නිසා දකින්න දකින්න කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් පයි මෙනෙහි කරගෙන ගියේ එකනා දැන් ඇහි වෙනසක් ඇති වෙන්නේ කියලා දැනගෙන මෙනෙහි කරන්න පුළුවන් නම් විරත් චිත්තෝ වේදේති ආරේ රූපෙට හිත ඇදිලා ගියත් උය කොමස් දීසියකට ඇදිලා බල්ලෙක් වගේ ඇදිලා ගියත් එයා ඒක දිහා බලන්නේ මගේ නැහැදිච්ච කම මේක දුකක්. මේක ලැජ්ජාවක්. මේක පිළිකුල් කටයුත්තක්. මම සතිය වේනන ඕන පයේ මම සක්මනේ ඉන්න ඕනේ බලන්න ඒ උනාට හිත ඇදිලා නැහැ කියලා යා මිර්කෙන්න ගන්නවා. සතිය ආවට පස්සේ විරත් චිත්තෝ වේදි තංච නාජ්ජෝසතිත්‍ති අනේ මම මේක දැක්කයි කියලා ආඩම්බර හිතක් ඉන්නේ නැහැ. එයා දන්නවා මේක ඒකාන්තයෙන්ම වතුරේ ඉන්න මාළුවෙකුට දාපු යමක් වගේ. එයා දන්නවා මේක බලපු ගමන් කාපු ගමන් ඇතුලේ බිලිය ගැස්සෙනවා. ඒ නිසා රූප දැක්කට රූපේ වින්දට ඒක හඩම්බරයක් කරන ඒකට ගෙවා දින්නේ ඒක අභිරමණය කරන්නේ ඒක අභිවදනය කරන්නේ ඒ විනෝට විරත් චිත්තෝ වේදේති මෙව හැමතැනම මේ රූප අටවලා තියෙනවා මාර බලවේග එහෙම නැත්නම් මේවට කියද හැකි උගුල් එහෙම නැත්නම් මේවා එමක් නැති තැනක් නෑ උඹ බේරියක් බේරන්න නම් කරන්න තියෙන විරත් චිත්තෝ වේදි තාංච නාජ්‍යෝස තිතතියකට බැහැ ගන්න ඒකට එල්බ ගන්න ඒක සිප වෙනඳ ගන්න හිත දඟලනවා එහෙම කරන්නේ එතකොට පස්සතෝ ചാපි රූපං වේදතෝ ചാපි වේදනං යා රූපේ දැක්කත් විඳීමක් ආවත් යා ගිවං කරන හදනවා මිසක්කා කවදාකවත් දැකපු රූප පිළිබඳ ආඩම්බර වෙන්න ඒවං සෝ චරති සතෝ මෙන්න මේකටයි සතිය සතිය හැදරෙනවා කියන්නේ රූප නැත්තනකින් ඉඳගෙන ඇද්දක වහගෙන ඉන්න එක නෙවෙයි. රූපයක් ඇවිලමත් වෙනවා. මගේ තියෙන නැහැදිච්චකමට, නොසන්දාලකමට, තරම් නොවන විදියට කෑදරකම එනවා. දැන් කෑදරකම ඇවිල්ලා මම බලු වෙලා ඉන්න බව දන්නවා. නමුත් ඒක නාඩම්බර වෙන්නේ නැහැ. ඒක ගැන කාටවත් කියාපාන්න යන්නේ නැහැ. ඒකට බැස ගන්න යන්නේ ඕන. මම මෙතෙක්කල් චාරයක් නැතුව හැදිරිච්ච නිසා, බයලජ්ජ නැති නිසා, ඉන්ජි සංවරය නැති නිසා මෙහෙම තමයි වෙන්නේ. මෙවැනි මෙවැනි වෙලාවක මේ රූපයක ව්‍යංජන අර ව්‍යංජන බලම ඉන්න චිත්තක්ෂණයක මරනොත් ඒ කාන්තෙන් අපාය කියලා බුදුහාමුදුරු කියනවා. ඒ කාන්තෙම තිරසංයෝගයට. දැන් අපි මේ වගේ අවස්ථාවල් ඉස්සරහට දැන් අතීතේ කොච්චර පහු කරලා ඇද දැකපු ගමන් ඒ රූපේ අපිට ගමනක් මතක නැති වෙනවා. කටෙමුත් බලනවා. ඇස් දෙක පිටරනේ කටත් ඇරෙනවා. මේ රූපේ බලන. ඒක ලියලා හරි ආසාවක් තියෙනවා අල්ලපු ගෙදෙට කියනකම්. මේක කවදා හරි මම මේ සක්මන් කරන්න යාවේ මේ සක්මනේ කෙලවරදී මේ කාබුරුත් වගේ මේ වගේ දුර්ල තත්ත්වකටපත් වෙනවා ඉතින් එතෙන්දි තියෙන පුංචි දේ වුණත් මේ රස වෙන්නේ මොකද මේ සක්මන එපා වෙලා තියෙන නිසා පයේ තියෙන අත්දැකීම එපා වෙලා තියෙන නිසා මොන ගුණකන්දලේ වුණත් රසට පේනවා ආන්න මේ මාරෝගුල තේරුම් අරගෙන මම හන්දියට යනකොට ලෑස්තිලා ගියොත් ලැස්ති මනසකින් ගියොත් මෙතින් මගේ හිත පිට යන්න පුළුවන් කියලා ඒක නට රූප පේනකොටම එක දවසක තේරෙයි පයේ සංවේදී භාවයේදී නැත්නම් කකුලේ කනතන් කාය ප්‍රසාදයේ තිබුණ හිත දැන් චක්කු ප්‍රසාදයට පැන්නයි කියලා මේ පණින පිම්ම පයින්කොටම අල්ලන්න පුළුවන් වුණොත් අපිට කොච්චර බුදුහාමුදුරු කිට්ට වෙනවද අපිට කොච්චර ධර්ම කිට්ට වෙනවද අපිට කොච්චර මේ සතිය අරේටම වහම ක්‍රියාත්මක කරන සොල්දාදුවෙක් වගේ අපිට අරසව සලසනවා. අපේ සීලය පිළිබඳ 100 200ක විශ්වාසය ලැබෙනවා. මේක කාටවත් දෙන්න පුළුවන්ද දැන් මම මෙහෙම හදාගත්ත සතියක් තියෙනවා කියලා මම මගේ දරුවට කවදාවත් දෙන්න බෑ. ඒ වගේ මයේදී කවුරුහරි හොරකම් කරන්න ගියාට කවදාවත් ගන්නත් බෑ. ඒ වගේ දන් දුන්නට මේක හරියයි කියලා හිතනවා. සිල් දැක්කට මේක හරියයි කියලා හිතනවා. දැන් මේකම කරන්න. මේකම කරලා එතෙන්දී ලේපිට අල්ලන්න ඕනේ. ලේපිට අල්ලන්න ඕනේ අල්ලලා බලන්න ඕනේ මෙතෙක් කල් අපේ ජීවිතේ කෝ වගකීමක් කෝ හැදියාවක් කෝ ඉන්ද්‍රිය සංවරයක් කෝ පයලජ්ජාවක් නමුත් දැන් දැක්කයි කියලා ඊගාචිත්තක්ෂණේ ආයෙත් අර හිටපු නරාවලෙමයි ආයෙසරක් වැටෙන්නේ ඉතින් ඊට පස්සේ ඒකේනා ගිනි පෙල්ලෙන් බැට කහපු එක කණාමැදිටත් බයයි වගේ එයා දන්නවා හිත යන්නේක නම් වළක්වන්න බෑ. අඩු ගන්න බුක් කීපින් තියාගන්න. මේ මින මෙතෙන්ලා මෙතෙන්ට පැන්න. මෙතෙන්ලා මෙතෙන්ට පැන්නයි කියලා පොත් බැීමක් කරන්න ගිය දවසේ තේරෙනවා කාගේ න්‍යාය පත්‍රයටද මම වැඩ කරන්නේ. මාව ඇදගෙන යන්නේ මොකාද? චන්දුප සංගීත, මෝහුප සංගීත, මෝ දෝසුප සංගීත. ඡන්දේ කැමැත්ත සහ නිශ්චිත, ද්වේෂය සහ නිශ්චිත, මෝහා නිශ්චිත හිතවිලි වලින් තමයි දුවන්නේ. ඒක ලෙල අපි කියනවා මම මම දරුවෝ හදන්නේ හිටු කියන තැන හිටින්න කියලා වෙල පුරසාරම් කරනවා. දරුවෝ හැදිලා දෙන මහේ කාට හරි මහේ කිට අරුවත් නැහැ හැදියාවක්. හිත දුවනවා සරණ සියොත්සේ. මේක ලැජ්ජ වෙන්න නෙවෙයි බුදුරජාණන්සේ කියන්නේ පස්සතෝ සීවතෝ චාපේ රූපං නැත්තම් පස්සතෝ චාපි රූපං සේවතෝ චාපි වේදම්බ රූපයක් ඇත්තටම දැකලා තියෙනවා. හිත ඇත්තටම අබිරමණය කරනවා. ඒත් ඔබ දන්නවා දැන්. මම මේ වෙලාව ඉන්න තිබුණේ සක්මනේ. එතන තියෙන කායට පඨවි රූපයයි දැන් වෙලා තියෙන ඇහැට වර්ණ රූපයක් වෙද්දී තියෙන එක දන්නවා. මට මේකට මනාපය ඇති වෙච්ච බව දන්න නමුත් ඒක නම් අබිරමණය කරන්නේ නැහැ. ඒකට ගෙවදින්නේ නැහැ. ඒ කියන්නේ කියාපාණ්ඩයක් නැහැ. ඒක අසත්‍ය අමනසිකාරයක දානවා. මේ ගැන කතා කරලා වැඩක් නැහැ. මම ඉන්ඩෝනෙ ආපහු තැනට යන්න නම් මේ ගැන හිතන, සැක කරන, මේ ගැන කතා කරන හැම චිත්තක්ෂණයකම බයිනරි ලෝන්ට ඉනි මම බදිනවා. එනිසා අපි එදිනදා කතා කරන දේවල් පිළිබඳව එහෙම නැත්නම් අපිට සැකයක් ආපම අපි ප්‍රශ්න විසඳ ගැනීම බලනකොට අපි මේ කාටද ඡන්ද දෙන්නේ? මනමේ පාරි කාටද කඩුව දෙන්නේ කියලා බැලුවොත් හැම කෙනෙකුටම තියෙනවා මීට වැඩි හොඳින් කළ හැකි ක්‍රමයක්. හැම කෙනෙකුටම සංවේගයක් පහළ වෙනවා. හැම කෙනෙකුටම බයලජ්ජාවක් පහළ වෙනවා. හැම කෙනෙකුටම ඉන්ද්‍රිය සංවරයක් පහළ වුණොත් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට දෙන පුරුෂ ධම්ම සාර්ථි ගුණය. මිතෙන්ද යනකම් ඇඟිල්ල ගහන බුදුහාම. ඒකල කියනවා උඹට මේක දැක්කට පස්සේ තව දුරටත් රාත්තල් ගාන දන්නේ නැතුව මැටි කන කිඹුලෙක් වගේ කනවනම් කාපන්. මට දොස් කියන්න එන්න එපා. ඔබට තියෙනවා මේක නතර කරන්න පුළුවන් හැකියාවක්. එක සැරේ බෑ ලක්ෂ වාරයක් මහන්සි වෙලා මමත් ගියේ ওই පාරෙමයි රාහුල කුමාරයත් ගියේ ওই පාරෙමයි යශෝදරා ගියත් ওই පාරෙමයි සුද්ධෝදන රජු ගියේ පාරෙමයි උඹලටත් එන්න ඕන නම් මේ සාක්‍ය වංශයට මෙන්න ක්‍රමය මම නැවතත් කියනවා දේශනා ඉවර කරන්න ඉස්සලා මේක ආධුනිකයෙකුට කරන්න බෑ. ආධුනිකයා අඩු ගානේ සක්මනේදීව සත්‍ය පිටවන දන්නේ නැත්නම් හැරෙනකොට සත්‍ය පිටනවා කියන එකට අධ්‍යායක වැඩිපුර අධ්‍යාපනයක් උසස් අධ්‍යාපනයක්. නමුත් හොඳට බණ තේරුම් ගත්තා. හොඳට කරුණු ගත්තා නම් සමාට අවුරුදු ගණන් භාවනා කරපු යෝගාවචරයට වැඩිය කාරණා තේරුම් ගත්ත එක්කන හන්දියේදී ඉරියාපත සංදියේදී බේරෙන්න ඉඩ තියෙනවා. නිසා කාටවත් කියන්න බෑ අවුරුදු 15ක් භාවනා කරපු කෙනාට තමයි මේක අහුවෙන්නේ අද ගිය කෙනාට බෑ කියලා. එහෙම කියන්න පුළුවන්කමකුත් නැහැ ධර්මයේ තරම්ම නෛර්යානිකයි. ධර්මයේ තරම්ම ඥානවන්තයන් සඳහායි. ඒක නිසා කිසි කෙනෙක් ඒකට හිතමනාප කරන්න බෑ මූණු ටික නිකන් මට පේන හේන ගාච්ච සෝපිට්ටනි වගේ. එහෙම කරන්න නෙවෙයි මම මේ කියන්නේ. දැන් මේ ගත්ත ටික ඉදිරියට තියාගෙන මේ ඔක්කොම බලහමුදාව යොදාගන්න ලෑස්තිලා යන්න දවසක රූප බලමින් ඉඳලා සද්ධාහන තැන්න යනකොට අල්ලන්න පුළුවන් කියලා බලන්න. ආශස්ව ප්‍රසවාස කරනකොට මේ හිතවිල්ලකට පැන්නයි කියලා අල්ලන්න පුළුවන්ද කියලා බලන්න. සක්මන් කරගෙන ඉන්නකොට මම මේ ශබ්දයක් ඇහුවේ කියලා අල්ලන්නේ. ඒක කවදාකවත් ලකුණු කැපෙන වැඩක් නෙවෙයි. ඒක නිකන් රහසොත්තු සේවාවට ගිහිල්ලා හොරා හොරකම් කරද්දිම ඇල්ලුවා වගේ වැඩේ නෑ. හොරා අල්ලන්න යන්න එපා. හොරා අල්ලන්න රහස් පොලිස් නිලධාරියට අයිතියක් නෑ. එයා ඒ හොරකම කීපවතාවක් වෙන්නල පොලිසියට ගිහිල්ලා අල්ලනවා මිසක්කා. රහස් නිලධාරියට අල්ලන්න බෑ. අපි මේ කරන්නේ රහසොත්තු සේවාව. මේ ශිරු දිනාට මේ කරගෙන ගිය වැඩ අනුව මේකට ශක්තිය ධෛර්යය පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා